ඉතින් අපි මේ දේශනා දවසින් දවස කරන දේශනා දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි මුලින්ම හිතාගත්තේ. ඒ දේශනා මුළු මාලාවටම අපි සාරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ විශේෂයෙන්ම සංයුත්ත නිකාය කියන පොතේ කන්ද සංයුත්තේ තියෙන මේ කජ්ජනීය කියන සූත්‍රය තමයි ඉදිරියෙන් තියාගත්තේ. ඒකදී සරුවචන් වහන්සේ විවිධාකාරයෙන් පෙන්වන්නට යෙදිච්ච මේ පංචස්කන්ධය පස්කන්ධ විවිධාකාරයෙන් මේ සංසාර දුක් ධනවන ස්වરૂපය දක්වනවා මේ කජ්ජනීය සූත්‍රය අතින් ඒක මුණතක් ඒක පැතිකඩක් පෙන්වන සූත්‍රයක් ඒකෙදී රූපස්කන්ධය කියලා අපි මේ අරගන්න විදකින මිනිස්සෙක් ගලක් ගහක් අඳුනා ගන්න රූපය ඒකත් දුක් දැනවීමක් වශයෙන් ඒක නිතර අපිව කාදමමින් කියන බව කජ්ජනීය කියන වචනේ හැදලා තිනවා කාදති කියන වචනේ ওই පාන් සුඛාදනය ඒ වගේ දෙයකින් කියන විදිහට කා දමනවා. ඒ නිසා රූපය අපිව කා දමනවා. ඒක නිතරම අපිට පෙළෙන බවක්, තවන බවක්, දුක් දෙන බවක් ගෙන දෙනවා. ඒ වගේම වේදනාව කිව්වහම සිංහලෙන් අපි ගන්න වේදනාව ගොඩක් අර දුක් වේදනාවට. නමුත් පොදුවේ සැප වේදනාව ගත්තත් දුක් වේදනාව ගත්තත් කොයි එකත් කා දමන ගතියක් තියෙනවා. ඒක තවන පෙළන ගතියක් තියෙනවා. ආබාධ ඇති කරන ගතියක් තියෙනවා. මේ දුක් දනවන ගතියක් තියෙනවා. ඒ වගේම සංඥා කියලා අපි මේ ලෝකේ හඳුනා ගැනීම වගේක් කරනවා. විවිධාකාරයෙන් හඳුනා ගැනීම. ඒ හඳුනා ගැනීමනොත් බැලු බැලමට පේන තියෙන ගොඩාක් උදව් කරන වටිනා හිතේ තියෙන ಗುಣ සම්පත්තියක් වශයෙන් ඉතින් මිනිස්සයා ලෝකේ දේවල් ඉගෙන ගන්නකොට කතා කරනකොට sannivedana කරනකොට මේ හඳුනා ගැනීම ගොඩක් කරනවා. නමුත් සරුවචනාංශයේ මේ පෙන්වන්න හදන්නේ අවසාන වශයෙන් මේ සංඥා වශයෙන්ුත් හැඳිනීම් වශයෙන්ුත් කරන්නේ දුක්ගෙන දීමක් කාදමන ගතියක් දවන තවන ගතියක් කියලා. එවම සංස්කාර කිව්වහම අපි කරන සංස්කරණ එන සකස් කිරීම සෑම දෙයකින්ම අවසාන ඵලය වෙන්නේ පොදුවේ බලනකොට මරණේ මොහොතේ ඉඳලා ජීවිතේ පැත්තෙන් බලනකොට මේව විසින් අපිව කාදමලා තියෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි විවිධාකාර සකස් කිරීම කරනවා. ජීවිතේ පුරාවට සකස් කිරීම කරනවා. නමුත් මරණ චිත්තක්ෂණයට බලනකොට ඒව එකකින්වත් ඇති වැඩක් නැහැ. ඒව කරලා තියෙන්නේ අපිව කාදමලා තියෙනවා. ඒකට විඥානය කියලා, හිත කියලා, මනස කියලා අපි මේ ගන්න දේෙන් අරකින් මේක වෙන් කර කර වෙන් කර කර හඳුනමි ගත කරනවා. ඒකෙමුත් කරන්නේ මේ අවසාන මොහොත පැත්තෙන් බලලා ජීවිතය දිහා බලනකොට ඒකෙන් ගන්න දෙයක් වගක් වෙලා නැහැ. කාදමීමක් කරන්න. නිසා මේ රූපම් භික්කවේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ සෑම දෙයක්ම ගැන කතා කරලා සරුවචන සඳහන් කරනවා කජ්ජනීය ධම්ම කිය. කාදමන දේවල් කිය. ඉතින් අපි පහුගිය දවස් පහේ ඒ රූපය නැත්නම් මේ අතට අහුවෙන මේ නිදර්ශනය කරලා පෙන්වන්න පුළුවන් හැපීමක් ඇති කරන මේ රූපය කාදමන හැටි මනුස්ස ජීවිතයේ බාල වයස් මහලු ලෙඩ රෝග දුක් දුම්නස් වලටපත් කරමින් කාදමන හැටි වේදනා කාදමන හැටි කතා කරලා ඊයේ අපි පටන් ගත්ත මේ සංඥා කියන හැඳිනීම හඳුනා ගැනීම කොහොමද අපි කාදමන්නේ කියලා. ඉතින් ඒක තව ඩිංගිත්තක් ඉස්සරහට දෙවෙනි දවස් වශයෙන් සංඥා පිළිබඳව දෙවෙනි දවස් වශයෙන් සාකච්ඡා කරන්නයි මම මේ සරුවඥ භාෂිතය කිංච බෙක්කවේ සංඥාන් වදේහි කියන පාඩේ අද දවසේ උද්ෘතයේ වශයෙන් තියාගත්තේ. ඒකේ සරුවඥ හඳුනාගන්නේ හඳුන්ලා දෙන්නේ සංඥාව සංජානාතීති කෝ බික්කවේ සංඥාහි වදේති කියලා. හඳුනා ගැනීම තමයි මේ සංඥා කියන pāli වචනේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ හඳුනා ගැනීමේ හොඳ නරක දෙකක් තියෙනවා නැත්නම් අපි වටහා ගත යුතු පැති අපි මේ භාවනා කරනකොට සතිය පිහිටවන්න හදන වෙලාවේදී අපි ආනාපාන සති බුද්ධානුස්සති වගේ ඉහළ පහළ යන හුස්මේ හිත පිහිටවන්න උත්සාහ කරනකොට ඒ හුස්ම සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් වගේ බාහිර කරදර වලින් වෙන් කරලා මේකයි මූල කර්මස්ථානය කියලා හඳුනා ගැනීමක් අවශ්‍ය කරන මුලදී. ඒක තවදුරටත් ගෙනියලා මේ ආස්වාස කරන වෙලාව මේ ප්‍රස්වාස කරන වෙලාව කියලා වෙන්කොට හඳුනා ගැනීමනොත් අවශ්‍ය කරනවා භාවනාව හොඳට සතිය හොඳට මුල් බැස ගන්න. සක්මන් කරන වෙලාවේදී මේ වම් පාය මේ දකුණු පාය කියලා මේ රූප බලනවා සද්ධාහනවා නෙවෙයි මම දැන් ඇවිදිනවා මේ මම මේ වම් පාය තියන්නේ මේ මම දකුණු පාය තියන්නේ කියලා ඒවා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමේදී මේ සංඥාව හඳුනා ගැනීම වැඩපිළිවෙල අපි වෙනතට වඩා භාවනාවේදී යොදවනවා. නමුත් කියලා පැමිණෙන වෙලාවේදී භාවනාවේ ඉහළට යනකොට ඒ සංඥා කරලා නිමිති ගැනීමෙන් එහෙම නැත්නම් අරමුණු කිරීමෙන් පටන් අරගන්න මේ භාවනා ජීවිතය අරහත් මාර්ගයට යනකොට අනිමිත්ත තැනට යන නිමිති අරමුණු වලින් පටන් ගන්න ගන්න භාවනාව අවසානයේ කිසිම නිමිත්තකින් නැති අරමුණු කරන්නේ නැති තැනට යන එක තමයි අපි මේ පෘථග්ජන තැන ඉඳලා අරිහත් ත්වයේ දක්වා යෑමේදී සිදුවෙන්නේ. ඉතින් ඒකෙදි මේ සංඥාව බොහෝ වර්ණවත් ගොරෝසු පටන් ගැනීමක ඉඳලා සම්පූර්ණ විවරණ වෙලා ගිය ඊටාම සියුම් තත්ත්වකටපත් කරනවා. ඉතින් මේ හරහා යන යෝගාවචරයා හැමදාම පරියන්කයක් පටන් ගන්නකොට හැමදාම භාවනා පටන් ගන්නකොට සංඥාව හොඳට ගොරෝසු කරලා අල්ලාගෙන තමයි පටන් අරගන්නේ. ඔය භාවන හොඳට ඒක පරියන්කෙදී හරි එහෙම නැත්නම් අවුරුදු ගාණක් භාවනා කළා හරි මාර්ග ඥානකට ඵල ඥානකටපත් වෙනකොට ඒ සංඥාව සම්පූර්ණයෙන්ම ගෙවා දැමීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ නිසා සංඥාව පිළිබඳ දෙන අර්ථ ආරම්භක යෝගාවචරණම ගොරෝසු එකින් එක වෙන්කර ගැනීමට උදව් කරන උපමානයක් විදිහට සතිය තහවුරු කිරීමට අවශ්‍ය කරන්නා වූ පාදම වශයෙන් තමයි පෙන්වන්නේ. අවසාන වෙනකොට සංඥාවත් හඳුනා ගන්න හඳුනා ගැනීමේ චෛතසිකයත් හඳුනා ගැනීමට ගොදුරු වෙන මේ රූප වේදනා වගේ අනිත් දේවලුත් ඔක්කොම ගවදමීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා <clears throat> භාවනාවේදී ඉස්සල්ලාම ආස්වාද ප්‍රසවාසයේ අරගෙන භාවනා කරන කෙනා ආස්වාසිය ප්‍රස්වාසයෙන් වෙන් කර ගැනීම සඳහා හඳුනා ගැනීම සඳහා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මම හිතනවා මෙනෙහි කරනවා කියන එක දන්නවයි කියලා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් සංඥාව තහවුරු කරනවා. තහවුරු කරගෙන ගියාට පස්සේ ඒ මෙන්න පිම්බීම මෙන්න ආස්වාස වෙලා මෙන්න ප්‍රස්වාස වෙලා උදරේ පිම්බීම හැකිල බලන කෙනෙක් නම් මෙන්න පිම්බෙන වෙලා මෙන්න නැහැකිනෙන වෙලා සක්ම භාවනා කරන වෙලාව නම් මේ දැන් වම් පාය තියන්නේ මේ දකුණු පාය තියන්නේ කියලා හොඳට ඒවා වෙන්කොට හඳුනා ගැනීමෙන් තමයි භාවනා කරන්නේ. නමුත් මේ භාවනා කරගෙන යනකොට ඉතින් එක දවසින් එක පරියන්කයකින් හරියන්නේ නැති වෙන්න පුළුවන්. තවත් දෙකක් තුනක් විතර මෙහෙම කරගෙන යනකොට ඒ හඳුනාගත්ත ආස්වාසයෙන් ප්‍රස්වාසය හඳුනාගත්ත ලකුණු එන්නේ එන්න බොද වෙන්න පටන් ගන්නවා. සක්මන් කරනකොටත් හොඳට මේ වම මේ දකුණ කියපු දේවල් බොඳ වෙන්න පටන් ගන්නවා. හඳුනන ලක්ෂණය හඳුනා ගැනීම සඳහා තිබුණ දේවල් මේ නිලීන වෙනවයි කියලා මේකට කියනවා. ලීන භාවයටපත් වෙනවා බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වෙන්න පටන් අරගන්න එක භාවනාවේ හොඳ දක්ෂකමක් ඇත්තට භාවනා දියුණුවක්. එහෙම නැත්නම් ප්‍රගතියක්. නමුත් ඒක දන්නේ නැති යෝගාවචරයා මේ සංඥාව ගැන හඳුරන්නේ නැති කෙනා ඒක භාවනාවේ දුර්වලකමක් කියලා හිතලා සතිය නැතිකමක් කියලා හිතලා නීරසකමක් කියලා හිතලා කම්මැලිකමක් කියලා හිතලා සමහර වෙලාවට දමල ගහලා යනවා. ඒක නිසා සංඥා පිළිබඳව හොඳට අවබෝධයක් ඇති කෙනා නම් කොටින් කියනවා නම් අපි පළවෙනි මාර්ග ඥානෙ ලැබපු කෙනා නම් හොඳට දන්නවා ඒ භාවනා කරන යනකොට ඒකේ ආස්වාස ප්‍රස්වාස දෙක හොඳට වැටහිලා එන්නේ එන්නේ එන්නේ එක තුනී වේගන යනකොට මේ සංඥා විරත්තස්ස නැත්නම් සංඥාවේ තිබිච්ච මේ රති රංග රමණය කරන ගතිය රතිය ගතිය රංජනය කරන ගතිය නැතුව විරංජනය වෙන්න පටන් අරගන්නවා ඉතින් ඒකෙන්දි හොඳට නිකන් සාමාන්‍ය ක්‍රමයට කියන්න පුළුවන් මේ අරමුණට බැඳීම තණ්හාව සංසාරයට බරයි බුදුහාමුදුර අපට කියලා දීලා තියෙන දුකට හේතුව තෘෂ්ණාව කියලා. ආශාවක් ඇති වුණා නම් ඒක සංසාරයට බරිනවා. ආශාව නැති වෙන එක බොඳ වෙන එක, දියාරු වෙන එක, නීරස වෙන එක, කම්මැලි වෙන එක තෘෂ්ණාවේ අනිත් පැත්ත. ඒක නිවනට බරයි. නමුත් භාවනා කරන යෝගාවචිත හුඟක් වෙලාවට මේක දන්නේ නැතුව ඒ නීරස වෙනකොට භාවනාව නීරස කර ගන්නවා. Tamange වැරද්දක් කියලා හිතා ගන්නවා. ඒ වගේම සතිය කැඩිලක් කියලා හිතා ගන්නවා. සමාධිය කැඩිලක් කියලා හිතා ගන්නවා. කෙලේශයක් කියලා හිතාගෙන අරමුණු මාරු කරනවා, ඉරියව් මාරු කරනවා, ගුරුවරු මාරු කරනවා, භාවනා මධ්‍යස්ථාන මාරු කරනවා. ඒ নানা ආකාර දේවල් කරනවා. ඉතින් අපි මේ ඉගෙන ගන්න හදන්නේ මේ දවසේ ඇතුළත ධර්ම දේශනාවෙන් මේක සංඥා චෛතසිකේ පැත්තෙන් බලනකොට හොඳ භෞසුත යෝගාවචරය අසුපිරු දැන් තැන් ඇති යෝගාවචරය කල්පනා කිරීමේ ඥාන ඇති යෝගාවචරය මේ වගේ දේවල් වලදී අපි නැවත නැවතත් හොතෝද මඩි දානවා වගේ එකම වැරද්ද කරන්නේ නැතුව මේ වෙලාවට මේ ලැබිච්ච වටිනා අවස්ථාව ප්‍රයෝජන අරගෙන භාවනා කඩා ගන්න නැතුව ඉදිරියට යනවා විතරක් නෙවෙයි සංඥා පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු දේශනාවත් තේරුම් ගන්න අවස්ථාවක් කරගත්තොත් ඒක බොහොම වටිනවා. ඒකයි භාවනා ජීවිතයට වටිනවා, භාවනා මධ්‍යස්ථානටත් වටිනවා, බණටත් වටිනවා. ඉතින් ඒ නිසා ආරමුණේ නීරසකම, එපා වෙන ගතිය, කම්මැලි ගතිය පහළ වෙගෙන එනකොට මේ සංඥාවතින් දියුණුවක් වෙන්නේ මේ ගොරෝසු තන සිට සියුම් තැනට යනවා. ඉතින් මේක අපේ භාවනා පොතේ කියලා දෙන්නේ අරමුණු වල තියෙන පෞද්ගලික ලක්ෂණ ඒ කියන්නේ එකින් එක වෙන් කිරීමට ඇති පෞද්ගලික ලක්ෂණ ක්‍රමයෙන් පොදු ලක්ෂණ බවට පත්වීමයි සිදු වෙන්නේ. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගැනීමට දක්වන පෞද්ගලික ලක්ෂණ කරගෙන කරන යන දෙකම පොදු ලක්ෂණයට එනවා. ඒතකොට සංඥාව දුර්වල වෙනවා, භවනා එපා වෙනවා. ඉතින් එහෙම යනකොට ඒක හොඳක් කියලා දැනගත්තොත් ඒ යෝගාවචරය ආ දැන් නම් මෙනෙහි කරන්නත් බෑ මෙනෙහි කෙරුවට අහුවෙන්නේ නැහැ ආනාපානේ නමුත් හිත දැන් පිට ගියාද ඇතුළට ගියාද කියලා අල්ලන්න පුළුවන්. ආනපනේ ඇතුළටද හිත වැටලා තියෙන්නේ පිටතද වැටලා තියෙන්නේ කියලා. ඇතුළට වැටුණා නම් ඒ නීරසකම කම්මැලිකම තමයි ඒකේ ලකුණ. පිටතට ගියා නම් සද්ද දිගේ පිටතට ගියා, ඇඟේ වේදනා දිගා පිටතට ගියා, හිතවිලි දිගේ පිටතට ගියා කියලා ඒකත් අල්ලතයි. එතකොට අපි කියනවා සතිය නැති උනායි කියලා. සතිය තියාගෙන ඇතුළට යනවනම් එන්නේ එන්නේ එන්නේ ගිහිල්ලා ආනාපානේ නැති තැනට ගියයි කියලා හිතමු හුඟ දෙනෙක් ඒක පාවිච්චි කරන නිසා මම මේ වචනේ ගන්නෙ. නැති තැනට තේරෙන්නේ නැති මට්ටමට යනකොට අර නින්දට වැටුනොත් අර වචන අවස්ථාව අපෙන් ගිලිහෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැතුව මේක මම හොඳට දැක ගන්න ඕනේ, අවදිමත් වෙන්න ඕනේ, ප්‍රබුද්ධව මේක දිහා බලන්න ඕනේ කියන එකට ගුරු උපදේශය කියන්නේ ලෑස්තිලා යන්නේ කියලා. එක දවසක් සිවුමුණා නම් අනිත් දවසේ ඒ සිවුමෙන භාවයට බලාන ගියොත් එන්නේ එන්නේ එන්නේ ආස්වාද ප්‍රසවාසයට පොදු ලක්ෂණයක් දිගේ ඉදිරියට යන්න පුළුවන්. එහෙම ගියාට පස්සේ ඒක සමහර යෝගාවචරයන්ට විශේෂම ආනාපාන කරන යෝගාවචරයන්ට මොනවත්ක්ම නොදැනෙන තැනකට ගිහලා ඒක පාට ගැසිලා අවදි වෙනා වගේ තැන් අපි මේ දවස් පහෙම මම හිතන්නේ අපි සාකච්ඡා කරා කියලා. ඒකෙදි වෙලා තියෙන මේ සංඥාව අසරණ වෙලා. ඒ தත්ත්වය හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. දැනෙන්නේ නැහැ. දැනෙනව ආපෝ සංඥාව ආවට පස්සේ මේට පොඩ්ඩකට ඉසලා මම නිින්දකද හිටියේ කොහෙද හිටියේ දන්නේ නැහැ. ඒක පාට එනවා. අන්න එතෙන්ට යනකොට මේ වෙලාවේදී තියෙන ඒ හිත ගත්තොත් ආනාපානය අහුවෙන්නෙත් නැහැ. ඉන්න ඉරියව්ව පේන්නෙත් නැහැ. මෙනෙහි කිරීමකුත් නැහැ. සතිය සමාධිය තිබුණත් කියලා දන්නෙත් නැහැ. ඔන්න හිස් තැනකට වැටලා ආපහු එනකොට ඒතන තිබිච්ච සංඥාව, ඒතන තියෙන මේ පොඩි කාලයක් තුල ඇතිවිච්ච අර ගැස්සෙන වෙලා තිබුණ සංඥාව දැනගෙන ඇතුලේ අවදියෙන් හිටියොත් භාවනා ලොකු දියුණුවක් වෙනවා නොදැන ඒක නිදිමතක්ද ගැස්සිල්ලක්ද සතිය සම්පති සමාධිය නැත්නම්ද කියලා හිතුවොත් හිතට ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා නැවත නැවතත් දහස්වර කරනකොට මේ රූප ධර්ම ආස්වාස් ප්‍රසවාස කියලා වශයෙන් පේන රූප ධර්ම කාය අපි කියනවා ඊවට කාය සංස්කාර කියලා. ඒ කාය සංස්කාර ගෙවාන ගෙවාන ගෙවාන යනකොට මේ සංඥාවත් තුනී වෙනවා. ඇත්තට සංඥාවන් තුනී වීම නිසා රූප ධර්ම නොපෙනී ගියාද නැත්නම් රූප ධර්ම නොපෙනී යාම නිසා සංඥාව තුනී වුණාද කියලා හරි අමාරුයි අල්ලගන්න. ඉතින් මේක ඇත්තට මේ කලහ විවාද සූත්‍රයේදී මේ දිගට සාකච්ඡා වෙනවා. ඒකෙදී සරුවචනසේ සඳහන් කරලා තියෙනවා කොයි වගේ තැනකදීද අවදියෙන් ඉඳද්දි මේ රූප ගෙවලා දාන්න පුළුවන් කියලා. අපි දැන් හීනේදී අපි දන්නවනේ ඉඳදී අපි දන්නවා අපි ඉන්න තැනක් මතක නැහැ. අඩු ගන්න ඉඳගෙන බෙඩ් ෂීට් එකවත් අපිට ගෑවෙනවා දැනෙන්නේ නැහැ. ඒකට තමයි නිින්ද කියයි කියලා. ඒතකොට සංඥා නැහැ. ඒතකොට රූප තිබුණාට අපි ඒ රූපත් එක්ක ගැටුමක් නැහැ. මේක අවදියෙන් ඇති කරන්න පුළුවන්. භාවනාදී සිහියෙන් ඇති කරන්න පුළුවන්. ඒ සිහියෙන් ඇති වෙන්නේ මේ සංඥාවේ අමතර අපි මෙතෙක් කල් අත්දකපු නැති පැත්තක් තියෙනවා. අන්න ඒකට ගියොත් එතෙන්දී රූප තිබුණට රූපාපිය කුප්පන්නේ නෑ. රූපාපිය රුප්පන්නේ නෑ. රූපාපිය ඉද්දන්නේ නෑ. රූපාපිය ගටන්නේ නෑ. රූපාපිය ව්‍යාපාද කරා ව්‍යාබාධ කර දෙන්නේ නෑ. රූප අපට දුක් දෙන්නේ නෑ. රූපේ තියෙන ගොරෝසුකම නැති වෙනවා. ඒක අහනවා කිස්මින් විභෝතේ විභෝති රූපං කියලා. කුමක් දුර්ල වුණා තුනි වුණාට පස්සේද රූපේ නොදෙනියන්නේ කියලා. ඒකට ਸਰවඥාන්සේ දෙන්නේ ඊයේ අපි මතක් කරගත්ත ගාතාව නසඤ්ඤ සංඤී නෝපි විසඤ්ඤී නවිසඤ්ඤ සංඤී න විභූත සංඤී එවං සමේතස විභූති රූපං සංඥානි දානානි පపంచ සංකා අපි සාමාන්‍ය සංඥාවෙන් සංඥා වෙනවත් නෙවෙයි විසඤ්ඤ වෙනවත් නෙවෙයි අසඤ්ඤ ලෝකෙට යනවත් නෙවෙයි නමුත් දැනීමක් තියෙන. ආනාපාන දිගේ ගියාට ආනාපානේ නැති බවක් දන්නවා. නිින්ද නොගින් තියෙන බවක් දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. අරූප ලෝකයකුත් නැති බව දන්නවා. නමුත් දැනීමකුත් තියෙනවා. ආන්නේ දැනීම තියෙන වෙලාවේදී රූප ධර්මයන් පිළිබඳව කිසිම හැඩයක්, ආකාරයක්, ගැටෙන ගතියක්, ඒ වගේ නිමිටි ගන්න ගතියක් නැහැ. ඒතරේ රූප ධර්මයාගේ මේ විචිකත සප්පටික සනිදස්සන කියන නිදස්සන කරපෙන්නන ගැටෙන ගති නැති වෙලා යෑම එක සැරේ වෙන්නේ නැති නිසා මේක සැරයක් වෙච්ච දවසක වෙච්ච යෝගාවචරයට ඊගාව දවසේදී ඒ රූප ධර්මයාගෙන ආස්වාස් ප්‍රසවාසී ඒ හැපෙන ගතිය ක්‍රමයෙන් තුනී වේගන යනකොට යනකොට යනකොට ඒක නිදර්ශනය කරලා පෙන්වන්නේ මේ ආස්වාසය මේ ප්‍රසවාසය කියලා එන්නේ නිදර්ශන වෙන ගතිය නැති වේගන යනකොට දැනගන්න ඕනේ මේ මේ සංඥාව තුනී වේගන තුනී වේගන යන තැනක් කියලා. ආන එතෙන්ද ගියාට පස්සේ ඒන නීරස ගතිය, ඒකාකාරී ගතිය, කම්මැලි ගතිය, තනි ගතිය, පාළු ගතිය, බය ගතිය මේ මාර උගලක් වශයෙන් සලකලා මම මේකට බය නැතුව උනන්දුවෙන් ඊ타මත්ව ප්‍රබුද්ධව ඊ타මත්ම අප්‍රමාදීව සතිය මුණ දෙන්න ඕනෑ කියලා ගියොත් ඇත්තටම යෝගාවචර ජීවිතේ ලොකු කඩයිමක් ලොකු පිම්මක් පන්නන්න පුළුවන්. රූප ධර්ම කේවල දමලා ඒ කියන්නේ ඇහැ තිබුණට ඇහැ බහගෙන ඉන්නේ රූපයන්ගෙන් කුපිත වෙන ගතියක් නැහැ. කන තිබුණට එන ගැහුවත් වැස්ස වැස්සත් පිටි කෙටුවත් පොල් බින්දත් ඇහෙන්නේ නැහැ. නානාපකාර ගඳ තිබුණට ගඳ බලන්න කෙනෙක් නැහැ. දිවට රසක් නැහැ. කය තිබුණට කය තියෙන බව දන්නෙත් නැහැ. අන්න ඒ වෙලාවේදී මේ සංඥාව ගත්තොත් ඒක බොහොම වටිනා සංඥාවක්. රූපය විභූත කරගෙන රූපය නැති තැනටපත් කරලා තියෙන රූප තියෙද්දිම මේ විෂම ලෝකේ ගැටෙන ලෝකේ රූපණ වෙන ලෝකේ කුප්පණ වෙන ලෝකේ කුප්පණ රූපණ කන් නැතුව ඉන්න පුළුවන් තරම්. එතනදි පේනවා මේ රූප සහ සංඥා අතර තියෙන සම්බන්ධතාවය මේක සරුවචනාංශයේ රූප සංඥා කියන වචනේ බණ පොතේ පෙන්ලා දීලා තියෙනවා. රූපය එකක් රූප පිළිබඳව එක එකනා ගන්න සංඥාව තව එකක්. මෙන්න මේ රූප සංඥාව හොඳට පේන වෙලාවේදී විස්තර සහිතව අස්තර විස්තර සහිතව යංජන අනුව්‍යංජන සහිතව අංග ප්‍රත්‍යංග සහිතව අල්ලගන්න උත්සාහ කෙරුවොත් ඒකේ සාර්ථකත්වයේ මත ක්‍රමයෙන් ක්‍රමයෙන් රූප සංඥාව ගෙවිලා අසඤ්ඤි තත්වයකට ඒක සංඥා රූපයක් තියෙන බවට ඉද්දෙන කුප්පණ ගති නැති තැනට යන්න පුළුවන් නම් මේක සංඥා පිළිබඳ හොඳ අභ්‍යාසයක්. හැබැයි මේ භාවනාවේදී කෙල පැමිණිච්ච තත්‍යක් නෙවෙයි විඳින්න පුළුවන් තත්‍යක්. ඉතින් මේක දන්නේ නැති කෙනා හිතන්නේ නින්දට වැටෙනවා කියලා. එහෙම නැත්නම් භාවනාව වැරදිලයි කියලා. එහෙම නැත්නම් සතිය නැති වෙලයි කියලා. ඉතින් මේක නැවත නැවතත් කරනවා නම් ඒ සංඥාව පිළිබඳව පොඩි අභ්‍යාසයක් කරන්න පුළුවන්. ගුරුසු සංඥාවේ ඉඳලා සියුම් සංඥාවට රූපයාගේ රූප සංඥාවකේ වාදමීමත් එක්කම යන්න පුළුවන්. යනකොට යනකොට යනකොට ඒක යෝගාවචරය නිකන් ඉස්ලාම දවසක දුර ගමනක් යනකොට පාර අහා හන්දියක් හන්දියක් ගාන ඉන්න කට්ටියකින් අහා යන කෙනා දෙවෙනි දවසේ යනකොට එච්චරම හන්දියක් හන්දියක් ගානේ ගහන්න අහන්න ඕනේ එකක් දෙකක් අහගෙන යන්න පුළුවන්. 3 4 5 6 7 යනකොට කිසි කෙනෙක්ගෙන් අහන්න නැතෝ කෙලින්ම Tamanට ඕන තැනට යනවා වගේ මේ රූපයාගේ රූප සංඥාව නැති තැනට බොහොම විනාඩියෙන් දෙකෙන් යන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒක සාමාන්‍ය මේ වගේ භාවනා වැඩමුළු වලදී බොහොම ඉක්මනට පුහුණු කරන්න පුළුවන්. ගෙවල් දොරවල් කරන කටියට අමාරුයි. මොකද හේතුව දවසකට සමාට පැය භාගයක් පැයක් විතර කරන්නේ. එතකොට මේ මතකයේ හිතින ආඩු මේ වගේ තැනදී ගන්න පුළුවන්. ආන්න මේ විදිහට ගත්තොත් ඒකේ හොඳට ඒ රූප සංඥාව නැති රූප තිබුණට රූප ඉද්දන්නේ කුප්පන්නේ නැති. සංඥාව තිබුණට ඒ සංඥාව මේ සාමාන්‍ය ජීවිත සංඥාවක් නෙවෙයි විසඤ්ඤ ගතියකුත් නෙවෙයි අසඤ්ඤ ගතියකුත් නෙවෙයි අන්න එතෙන්ට ගියාට පුරුදු කරාට පස්සේ මේ යෝගාවචරයා මේ කාම ලෝකයේ කාම රාජිනියගේ කාම රාජධානියේ මේ අධීක්ෂණ ශක්තියෙන් ගැලවිච්ච කෙනෙක් වෙනවා. අපි මේ සාමාන්‍යයෙන් කරන්නේ දවස් 30ෙම කාම රාජිනියගේ කාම රාජධානියේ බත් බැලකම් කරන්නේ. දාසකම් කරන්නේ. පහඳිනවා අපි. අපි කඹරනවා. අපි බැල මෙහෙකම් කරන්නේ. මෙන්න මේක දැනගත්තනම් එයාට පුළුවන් වෙනවා කාම මේ කාම ලෝකේ ඉන්න ගමන්ම කාම රාජිනියගේ කාම රාජ දහණියේ ඒ එයාගේ තියෙන වැයිකියේ අධිකාරී ශක්තියෙන් පිටතට යන සුළු වෙලාවකට පිටතට යන හදිහට කියනවනම් මේ ලෝකේ එළියට ගිහිලා ගුරුත්වාකර්ෂණය නැති අභ්‍යවකාශයට ගිහිලා හිටියා වගේ ආපහු ඕනෙලාක આવුත් ආයෙත් පොළොවේ ගුරුත්වයට අහු වෙනවා වගේ ඉතින් මේක පුරුදු කෙරුවොත් මේ සංඥා පිළිබඳව යම් ප්‍රමාණයක මේ ලෝකේ කළ හැක්කක් මේ බුද්ධ ධර්මයේ කියන එක මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුත් එක්ක නේ මේ ජීවිතේම කරන්න පුළුවන් ආනාපානෙත් එක්කම කරන්න පුළුවන් සමහරට එක පර්යංකයකදී දෙකකදී කරන්න පුළුවන් දවස් දෙක තුනක් ගියාට පස්සේ පහුවෙලා පහුවෙලා යනකොට සක්මනේදීත් අහුවෙනවා හොඳට සක්මන් කරනවා නමුත් ඒක සක්මනේ කෙරෙන තත්ත්වයටපත් වෙනවා රූකඩයක් අවිදිනා වාගේ තමන්න තියෙන බලාගෙන ඉන්න එක විතරයි මේ වෙලාවේදී වටේ කුරුල්ල පියා කෑපියාකුවාට සද්ද කෙරුවට හුලං යමුවට මොකක්වත් තේරෙන්නේ හොඳට සක්මනේ යෙදී ගත කරන්න පුළුවන් තත්ත්වෙට එනවා. තව සමහර වෙලාවල් වල එදිනදා වැඩ කරනකොටත් මේක එනවා. Taman নিমগ্ন වෙලා ඒ වැඩේ කරනකොට පරිසරේ මොනවා වෙනවද දන්නේ නමුත් Taman කරන වැඩේට හිතෝදලා කරන්න පුළුවන්. ඒක ඉතින් ඇත්තටම ජීවිතයේ භාවනා ජීවිතේ බොහොම වැදගත් තැනක්. නමුත් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ධර්ම දේශනා මතින් මේක ඉක්මන් කරලා ඉක්මවාගෙන මෙන්න මෙහෙම ගියාට පස්සේ යෝගාවචරයේ විවේක ස්ථානයේ රූප සංඥාවගේ කුප්පණ ඉද්දන ගතිනේ සංඥාව නැති උනායි කියලා බයකුත් නිස්කාංශි ගතියක් පාළු ගතියක් තනි ගතියක් එන්න දෙන්නේ නැහැ අප්‍රමාදීව සතියෙන් එක බලන්න හිටියොත් තේරෙන පටන් අර ගන්නවා මේ කාම ලෝකේ ඉඳද්දිම කාමයේ තියෙන ඉද්දන කුප්පණ ගති නැති පෙළන තවන ගති නැතුව ඉන්න පුළුවන් හැබැයි මේක හැම කෙනාම කැමති නැහැ සමහර අයට මේක තේරෙන්නේ නැහැ ඒකේ වටිනාකමක් එන්නේ නැහැ. එයත්න්න ඕනේ සිද්ධි බහුල භාවයේ. මේ විවිධාකාර දේවල් වලින් පිනවන ගතිය. නමුත් සංසාරේ සංස්බයික ඇවිච්ච එකන සංසාර බය තියෙන කෙනාට මේකේ තේරෙනවා මෙතෙන්ද ගියාට පස්සේ පස්සේ ආවට පස්සේ කියලා හිතන්නකෝ ඒක ඉන්නකොට නෙමෙයි පස්සේ ආව බැලුවොත් මේ චිත්තක්ෂණේ රාගෙ හිතේ නැහැ. මේ චිත්තක්ෂණේ ද්වේෂෙ හිතේ නැහැ. මේ චිත්තක්ෂණේ මෝහයක් නැහැ. අර බය සංසන ගතිය නිදිමත ගතියත් ඇත්තේ නැහැ. ඒක නිසා මේ සංසාරේ චිත්තක්ෂණ කීපයක් හරි මම රාගෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් අයින් වෙච්ච පිරිසිදු ගතියක් ඇති කරගත්තා කියලා මේක දිගට පවත්තන්න ඕනේ නම් හැමදාම ඇත්ත එක වහගෙන ඉන්න වෙයි. හැමදාම පරියන්කේ ඉන්න වෙයි. හැමදාම සද්ද නැති තැනක ඉන්න වෙයි. හැමදාම ගඳ සුවඳ නැති තැනක ඉන්න වෙයි. නමුත් අපිට එහෙම හිටියොත් කවුද කණ්ඩ දෙන්නේ? අපිට කවුද ඉතුරු වැඩ ටික කරලා දෙන්නේ? ඉතින් අපිට සිද්ධ වෙනවා පරියන්කෙන් නැගිටලා සක්මන් කරන්න වෙනවා, ඉදිරියට වැඩ කරන්න වෙනවා, රසවල් කරන්න වෙනවා, අර එහෙම කරන්න. එතනදී කොහොමද මේ කියන මේ රූප සංඥාවකින් ටිකක් හරි මිදිච්ච අර කියන සාමාන්‍ය සංඥාවෙන් මිදිච්ච තත්ත්වයට යන්නේ කියලා බැලුවොත් ඒක සාරුවච්චන් වහන්සේ පෙන්නනවා කළ හැක්කක් බව හැබැයි බොහොම දුෂ්කරයි. හැබැයි බොහොම අභියෝගශීලී. ඒකෙදි පෙන්නලා දීලා තියෙනවා අපි රූපයක් බලනකොට දැන් මේ ඉස්සලා කතා කරේ පරියන්කේදී අස්තික වහගෙන රූප බලන්නේ නැතුව මේ රූප සංඥාව අඳුර ගන්න හැටි. සංඥාව තුනී කරන හැටි. මේකෙන් පාඩමක් අරගෙන සතියෙන් යුක්තව යෝගාවචරය අපි හිතමු සක්මන් කරනවා. සක්මන් කරලා ඉවර සක්මන කෙලවරට යනකොට ඔන්න එක පාට සතිය කැඩලා අපි රූපයක් බලනවා. කුරුල්ලෙක් පියාඹන මිනිස්සෙක් ළඟට යනවා, පිටියක් ළඟට යනවා මොන හරි පේනවා. අන්නේ රූපේ බලන වෙලාවේ මේ සක්මන් කරගෙන ඉඳලා හිත කැරිලා රූපෙට ගියා. කැමැත්තෙන් නෙවෙයි උණා. අන්න ඒ වෙලාවේදී වෙන සිද්ධිය බුදුහාමුදුරුවෝ දකින්නේ බුදු ඇහෙන්නේ බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පද්දති චක්කු විඥාන. දැන් ඇහැට වැඩිච්ච මේ රූපය නිසා පයේ තිබුණ හිත ඇහැට යනවා. සක්මනේ තිබුණ හිත කැඩිලා සක්මන් කරන්න බලන්නෙක් බවට පත් වෙනවා. ආන්න එතෙන්ද මේ තුන යනකොටම ඊගාව චිත්තක්ෂණෙත් මේ රූපෙම බලමින් ඇහෙම හිත පහළ වෙනවනම් ඒ රූපේ අඳුනා ගන්න අපිට පුංචි අවස්ථාවක් වෙනවා. එක සැරයක් ඇවිල්ලා ගියානම් අපිට අඳුර ගන්න වෙලාවකුත් නැහැ. ඒක බොඳ වෙනවා. නැවත නැවතත් ඒ රූපෙම මේ චිත්තක්ෂණ කියන වචනේ මට පාවිච්චි කරන්න වෙනවා මෙතනදී. චිත්තක්ෂණ කීපයක්ම ඒ රූපෙත් එක්ක යනවනම් එකට ගමන් කරන තාක්කල් අපි ඒකට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශයේදී ඇහැට රූපේ මුලිච්ච වෙලා තියෙනවා. ආපතගත වෙලා තියෙනවා ඒ රූපෙත් එක්කම යනවා. එහෙම යනවනම් තින්නම් සංගති පස්ස තින එකතු ගමකට පස්සේ සිද්ධ වෙනවා. ඒ දේ ඔන්න විඳිනවා. මම දැන් පයේ වේදනාව නැත්තම් පය බිම තිනකොට තියෙන හැපීම නෙවෙයි දැන් බලන්නේ මේ බලන රූපයයි. රූපයේ වින්දනයයි තියෙන්නේ කියලා විඳීම ඇති ඒ විඳීම උනොත් පමණයි එහෙම නැත්නම් නැවත නැවතත් ඒ රූපෙම බලමින් ඇහි කපයේ තිබුණ හිත කැඩලා රූපෙට ගියොත් පමණයි ඒ රූපය හඳුනා ගන්න පුළුවන් තත්ත්වයට එන්නේ. ඒක නිසා ඒක පිළිබඳව ටිකක් විස්තර කරන්න නැත්නම් බොහොම සවිස්තර නැත්නම් කොහොමද කියන්නේ? කැන්දී ගල බේරුව වගේ විස්තර පෙන්වන්න හදන මහසිසාඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ අටුවාවල අභිධර්ම කියන කරුණු පෙන්නලා අඩු ගානේ ඒ ඒ රූප ධර්මයේ මත චිත්ත වීති හතරක්වත් දුවන්න ඕන කියලා මිනිස්සයාට මේ දැකපු දේ මොකද්ද කියලා අඳුරගන්න. පළවෙනියෙන්ම පේන්නේ හිත කැඩෙන එක. සක්මනේ තිබුණ හිත රූපෙට කැඩෙන එක. දෙවෙනි එකේදී සුද පේනවයි කියලා සිංහලේ කතාවක් තියෙනවා. මම දැක්කේ නෑ විස්තර මම යන්තම් ඔන්න සුද විතරක් දැක්කා කියලා කතාවක් තියෙනවා. සුද පෙනීම වෙනවා. තුන්වෙනි එකේදී තමයි මේ සුද බැලීමේ ආශාව මතින් සක්මන කැඩුණා කමක් නැහැ. මට මේ පේන දේ හොඳයි කියලා යෝගාවචරයාගේ චේතනාව අනුව ඒ රූපෙම තුන්වෙනි සැරේටත් බැලුවොත් තමයි ඒකට පේන්න පටන් අරගන්නේ මේක ළඟට එන රූපයක්ද යන රූපයක්ද ස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද කුරුල්ලෙක්ද කියලා දැනගන්න පුළුවන්. හතරවෙනි වතාවටත් මේ චිත්‍ර විජය දිවුවොත් තමයි ඒක නිල්ද කහට දතුබ විස්තර වශයෙන් දැක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට සක්මන් කර කර ඉන්න කෙනාගේ හිත රූපයකට කැඩුනට පස්සේ එකම රූපය අරමුණු කරන එකම රූපය කියන එකෙන් මම අදහස් කරන්නේ රූප දිගට පවතිනවා කියන. ඒ මතුවෙන රූප දිගේ හිත චිත්ත වීදි හතරක් දුවන්න නම් ඒකට කෑදරකමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ සක්මන නොදකින්න ඔබතන් බලන රූපේ මනාපයි කියන එක තියෙන්න ඕනේ. ඒක නිසා අපි හිතන්නේ සක්මන කඩින රූපේ හිඳයි කියලා. නමුත් ඇත්ත වශයෙන් වෙන්නේ ඒ අපේ ඡන්දය කැමැත්ත සක්මනේ එපා වීම තියෙනවා රූපේට මනාපේ තියෙනවා. අන්නේ චේතනාව නිසා අපි නොදැනුවත්වම රූපේ දිහාවට අවස්ථාව ඇදිලා යනවා. කරව හිටපු සක්මනත් සතියත් කැඩිලා පස්සේ පශ්චාත්තාප වෙනවා මම මේ ආවේ දක්මන් කරන්න දැම්මේ මොකද වෙලා තියෙනවා මම රූප බලමින් ඉන්නවා කියලා. ඉතින් මෙන්න මේ සංසිද්ධියේදී ඇහැට රූපයක් මුලිච්ච වෙන්නත් ඕනේ හිත පයෙන් කැඩිලා හිතට ඇහැට පහළ වෙන්නත් ඕනේ එතකොට ඒකේ වින්දනයක් එනවා රූප බලනවා කියන එකේ ඒ විඳින විඳීම මත තමයි හඳුනා ගැනීම සිදුවෙන්නේ යං වේදේති තං සංජානාති යමක් විඳිනනම් ඒ හඳුනායි යං සංජානාති තං විතක්කේති යමක් හඳුනාගත්තා නම් ඒ මත නැවත නැවතත් හිතවිලි ගොඩ නැගෙන පටන් ගන්නවා මේ රූපේ දැක්ක එක වාසනාවන්තකමක් නැත්නම් අවාසනාවක් මේක මංගල දර්ශනයක් මේක අවමංගල දර්ශනයක් ආදී වශයෙන් අර තමන්ගේ හිත ඇතුලේ තියෙන වූ සංඥා අනුව මේ රූපයත් එක්ක හිත බැඳෙනවා යම් වේදේති තං සංජානන යම් සංජානනාති තං විතක් යම් විතක්කේති තං පපංචේ ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට හිසිවිලි ගොජ දමෙමි අර රූපයත් එක්ක අල්ල බදා ගන්නවා දැන් සක්මන් කරන බවක්වත් මතක නැහැ යෝගාවචරික බවත් මතක නැහැ එක්කෝ ඒ රූපයේ පිළිබඳව බල්ලෙක්ගේ අසුචි පිටක් වගේ එකක් නම් තරහ ඇති වෙනවා. එහෙම නැත්නම් කවදාකවත් දක්වන නැති කුරුල්ලෙක් වගේ දෙයක් දැක්කනම් ආහ මේ කැලේ ලස්සන කුරුල්ලෝ ඉන්නවනේ කියලා ඒකට බැඳීමක් ඇති වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයාට මතක නෑ මේ මේ අටසිල් අරගෙන මම ඉන්නේ භාවනාවක් කියන එක මතක නෑ. අර ඇතිවෙච්ච තරහව හෝ අර ඇතිවෙච්ච ආසාවෙන් සම්පූර්ණ වහයලා ගැනීමක් සිදු වෙනවා. මෙන්න මේ හිතක් භවනා කරමින් ඉන්න අරමුණෙන් හිත කැඩිලා රූපයකට සද්දයකට යනකොට සංඥාවේ හොඳ ලස්සන ඍජුනේ වක්‍ර මාර්ගයේ වැඩ කටයුත්තක් වෙනවා. ඒකට හේතුව සක්මන් කර කර හිටපු එකනාගේ හිත රූප බලන තැනට ගියාට පස්සේ ඒක දිගේම හිත ඔච්චරම ලොල් වෙවි දුවන්න නම් ඒකේ විඳීමත් එක්කම හඳුනා ගැනීමක් සිදු වෙන්න වෙනවා. මේ හඳුනා ගන්න කියන සංඥාව කියන වචනේ එනවත් එකම නිත්‍යතාවය. ඒ එකම දේ දිගට පවතින්නේ කියන හැඟීම අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඒ අනුව තමයි මේ චිත්ත වීදි තුනක්ම දැන් මේ රූපේ මත දිව්වා මම දැන් ඒක හඳුනාගත්තා කියලා ඒ හඳුනාගත්ත දේ නිට්ටයයි සුඛයි සුබයි කියලා හෝ නැත්නම් ඒක අසුබයයි වශයෙන් හෝ ඉතින් ඒක මත තණ්හා මාන දිටි පහළ වෙලා ඒ යෝගාවචරය ඒක හිතන්න පටන් අරගෙන ඒක දිගේ ප්‍රපංච කරන්න පටන් අරගෙන ඒක අන්තිමට ගිලී ගන්නවා. ගිලී ගත්තට පස්සේ පශ්චාත්තාපය තමයි ඉතුරු වෙන්නේ. ඒක නිසා අන්න ඒ වගේ තැනකදී යම් වෙලාවට ඒ යෝගාවචරයට භාවනාවේදී සතිය කඩා ගන්න නැතුව මගේ හිත දැන් පයේ තිබුණ හිත ඇහැට ගියා කියලා දැනෙනකොටම වේදනා මට්ටමේදී මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් දකින්නවා දකින්නවා දකින්නවා කියලා. නැත්තම් රූපයක් රූපයක් රූපයක් කියලා දිගින් දිගට දිගින් දිගට සංඥා පහළ වෙන්න දෙන්නේ නැතුව හිත ආපහු ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙනෙහි කරගන්න බැරි වුණොත් ඒකෙන් අදහස් වෙන්නේ රූපෙට ඇලීමක් හෝ උපාදාන කිරීමක් ගැටීම් වශයෙන් ඇති වෙලා ඒක දිගේ හඳුනා ගැනීම සිද්ධ වෙලා ඒක දිගේ විතක්ක කරලා ප්‍රපංච කරලා ඒ ප්‍රපංච කියන වචනේ භාවනාවේ තියෙන වචනයක් නැත්නම් බුද්ධ දේශනාවේ තියෙන වචන මේකට අටුවචාන් වහන්සේ කියන පමත්ත කියලා පමාව කියලා. එතකොට අප්‍රමාදයේ ඉන්න යෝගාවචරය අනිවාර්ය පමාවකට වැටෙනවා. මේ පමාට වැටීමේදී මේ සංඥාව පුදුමාකාර කෘත්‍යයක් කරනවා යන පාරෙන් අතුරු පාරකට හිත දාලා ඒ යන පාර හයියෙන් අල්ලගෙන අර මෙතෙක් හිටපු වැඩේ පුංචි කරලා දාන වැඩි. ඒක නිසා අර ආනාපානය කරනකොට වගේ මේ සංඥා පිළිබඳ හොඳ ටික ටික අවබෝධයක් ඇති කෙනාට ඒ හිත සක්මන් කරගෙන ඉඳලා රූප බලන වෙලාව, සද්ධාහන වෙලාව, ගඳ බලන වෙලාව, රස බලන වෙලාවට කැඩෙනකොටම මෙනෙහි කරගන්න පුළුවන් නම් මේ ලස්සන නොදැක්ක තිරේ පිටිපස්සේ ලස්සන දර්ශනයක් දැක්කන්න පුළුවන්. ඒ මොකද්ද? අපි ඇත්තටම සක්මන් කර කර ඉන්නකොට ඇහැට රූපත් පේනවා, කනට ශබ්දත් ඇහෙනවා, ගඳට වටේ තියෙන ගඳ සුවඳක් දැනෙනවා, දිවට රසක් දැනෙනවා, කයට ප්‍රක්මනේ පහසක් දැනෙනවා, හිතට හිතවිලි තියෙනවා. අපි ආයාසයෙන් තමයි සතිය පිහිටුවමින් කයේම වම දකුණේ තියාගෙන යන්නේ. නමුත් කෙලවරට ගිහිල්ලා හැඟුම් උදාහරනකොට අපිට ඕන රූප බලන්න පුළුවන් නැත්නම් සද්දාහන්න පුළුවන් නැත්නම් ගඳ බලන්න පුළුවන් නැත්නම් රස බලන්න පුළුවන් නැත්නම් කයි පහත ලබන්න පුළුවන් නැත්නම් හිතන්න පුළුවන් මේකෙන් අපි රස බලයිද ගඳ බල රූප බලයිද ගන්ධ සද්දහයිද ගන්ධ බලයිද රස බලයිද කියන එක තීන්දුව වෙන වෙලාවේදී කවුද මේක කරන්නේ කියලා බැලුවොත් මේ සක්මන් කරේ මනස කොහොමද රූප බලන්නේ කවටපත් උනේ කියලා බැලුවොත් අපිට මේකේ කිසිසේත්ම පාලනයක් නැහැ. අරබණු ගොරෝසු දෙයට හිත ගියා. අපි කියනවා සාමාන්‍යයෙන් මට පාලනයක් තියෙනවා මම මේක කරනවායි කියලා. නමුත් හොඳට තේරෙනවා එක තමයි පාලනයක් නැහැ. දෙක අපි සද්ද රූපේ බලන්න ගියයි කියලා හිතමු රූපේ කුරුල්ලෙක් දැක්කයි කියලා. ඒ බලනවා කියලා කියන්නේ සද්ද ඇහිම ප්‍රතික්ෂේප කරනවා. ගන්ධ බැලීම ප්‍රතික්ෂේප කරනවා. රස බැලීම ප්‍රතික්ෂේප කරනවා. සක්මනේ තිබුණ ස්පර්ශ ප්‍රතික්ෂේප කරනවා. හිතවිලි ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා එකක් තේරුවා කියන දැන හෝ නොදැන පහක් ප්‍රතික්ෂේප වෙනවා. ඒ තෝරපු දේ අරව ප්‍රතික්ෂේප කරන්න නම් ඒ මත ලෝල භාවයක් බැඳුන භාවයක්, ස්ථිර භාවයක් එක්ක මෝඩකමකුත් එක්ක තමයි රූපෙට හිතරන් හිත බැඳේ. ඒක නිසා తත්‍ර తත්‍රා විනන්දනී කියලා මේ දැකපු රූපයත් එක්ක හිත පුදුම ප්‍රපංච කිරීමක් වහයලා ගැනීමක් සිදුවිලා මදේට ප්‍රමාදයට වැටෙනවා. මේක දන්නවනම් සක්මන කෙලවරට යනකොට හොඳ සතියෙන් යන්න ඕනේ මම දැන් සක්මන් කරමින් ඉඳලා රූප බලන්නේ පාටපත් වෙයි සද්ද අහන්නේ පාටපත් වෙයි ඒක අඩු ගානේ වළක්වන්න බෑ මේක වෙන හැටි දකින්න සක්මනේ තියෙන ඒකාකාරී ගතිය නීරස ගතිය රූප බලනකොට පේන්නේ අලුත් ගතිය කුතුහලය තණ්හාව පැතිය පැතින ගතිය සංසාරයට බැඳෙන ගතිය මෙන්න මේ දෙක දැනගෙන යෝගාවචරය ගියොත් මේ සංඥාව පිළිබඳව පර්යංකේ ඉන්නවට වැඩි අභියෝගයක් සක්මනේදී සිද්ධ වෙනවා සබ්බේදී හම්බ වෙනවා. ඉතින් ඒක හොඳට දැනගන්නවා නම් සක්මන කෙලවරට යනකොට හොඳ සතිය දෙගුණ තෙගුණ කරගෙන යන්න ඕනේ. මගේ හිත දැන් පයෙන් කැඩිලා ඇහැට යන්න තියෙන ඊට වැඩි කනට යන්න තියෙන ඊට වැඩි ඉඩ වැඩි. නිසා වැඩි සතියකින් ගියොත් අපිට දැනගන්න පුළුවන් වෙයි රූප ඇවිල්ලා ඇහැ කුප්පලා එතෙන්ද අවධානය ඉල්ලගන්න ඒගොල්ලෝ රණ්ඩුවක් කරනවා. සද්ද ඇවිල්ලා කන හූරලා එතින් අවධානය ගන්න එයා උත්සාහයක් ගන්නවා. නාසයට ඇවිල්ලා ගඳ වැදිලා එතින් අවධානය ගන්න නාය උත්සාහයක් ගන්නවා. දිව පෙරදිච්ච සටනක් මෙවනවා දිවේ තියෙන රසට අවධානය ගන්න. අර පරණ පුරුදු සක්මනත් උත්සාහ කරනවා සක්මනේ හිතිය පවත්තන්න. හිතට හිතවිලි ඇවිල්ලා අවධානය ඉල්ලනවා මයි ළඟට එන්නේ දැන් ඒක විඥානයයි තියෙන්නේ වැඩ හයක් තියෙනවා. ඇහත් රූපත් එක්කට ගියොත් චක්කු විඥාන වෙනවා. කනට ශබ්දත් එක්ක ගියොත් එතෙන්ද විඥානේ ඡන්දේ දුන්නොත් සෝත විඥාන වෙනවා. නාසයේ තියෙන වැඩවල හේත් විඥානේ අවධානය වුණොත් ඒක ගහන විඥාන වෙනවා. දිවේ වැඩවලට ගියොත් ජීව විඥාන වෙනවා. කායට ගියොත් කාය විඥාන වෙනවා. මනසට ගියොත් මනෝ විඥාන වෙනවා. දැන් මේ තිබුණු කයේ තිබුණ මේ කාය විඥානේ මේ කොයි අතට යයිද කියන එක අර ඉඳුල් කට ගන්න දවසේ පොඩි එකා වටේ එක එක කෑම જાති තියලා පොඩි එකෙක් මැදින් තිබ්බහම ඒක කොයි දේ අල්ලයිද කියන එක කියන්න බෑනේ. ඒක අම්මල තාත්තලා කරන වැඩක්. පොඩියෝන් කැමති ඔක්කොම දේවල් වට කරලා පොඩි එකා මැදින් ගෙනත් තියෙනවා ඒ ඉඳුල් කට ගන්න දවසට. එතකොට එයාකා ඒ පොඩි එකා අල්ලන දේ අම්මා තාත්තා දන්නේ නැහැ. අතර පොඩි එකා දන්නේ නැහැ. අන්න ඔය වගේ අනාත්ම ධර්මයක් විතර වැඩ කරන්නේ හයම පනවලා තියෙනවා කොයි එකද ගන්න කියන එක සම්පූර්ණ අහඹයක්. මේක මේ වැරදිල්ලක්වත් කෙලේශයක්වත් Tamange දෝෂයක් නෙවෙයි. මේ භාවනාවේදී දත යුත්තක් එක විඥානයයි තියෙන්නේ ඉඳුරන් 6 දෙනෙක් ඉන්නවා 6 දෙනාම මේ විඥානේ අවධානය ගන්න උත්සාහ කරනවා කොයි එකද දිනන්නේ කියන එක සමානට ජම්මාන්තරගත පුරුද්දක් එහෙම නැත්නම් අපි කලින් හිතට දාලා තියෙන ආගයන් ආඩම්බරය මගේ රුචි අරුචිකම් එහෙනම් තමගේ පෞරුෂත්වය. එහෙම නැත්නම් අරමුණේ තීව්‍ර භාවය. කොයි එකයිද කියලා දන්නේ මෙතන සංඥාවත් පර පරණ පුරුදු අපේ ගති පුරුදු තියෙනවනේ. රුචි අරුචිකම් ඒකත් යම් කිසි විදිහක මේ භූමිකාවක් අංගපාන. සමහරෙකුට තමගේ චරිතය හැටියට රූපමයි කරදර කරනවා. තව සමහරෙකුට ශබ්දමයි කරදර කරනවා. තව සමහරකට හිතවිලිමයි කරදර කරන්නේ. ඒ එයාගේ හැටි. තව සමහරකට සක්මන කඩා ගන්න තු වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට හොඳට මේ සංඥාවේ ක්‍රියාකාරීත්වය මෙතෙන්දි කොයි එක දිහාට පණීද කියන එක දන්න දැනගන්න දැනගන්නාසුලෝ සතියින් ගියොත් මම මේ සද්ද වලට රුචි කෙනෙක්ද ගන්ධර රූපට හිතවිලි වලට රුචි කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන්කම හොඳ සතියෙන් භාවනා කරන එකට හම්බෙන අතුරුලාභයක්. මේ සංඥාවක පිළිබඳව තියෙන අවධානයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ආනේ බලන්න පටන් අරගත්තොත් අපිට පෙනේවි සංඥාව භූමිකාවක් රඟපානවා. තොගයක් දේවල් විචල්්‍ය සාධක දෙනකොට එකක් තෝරනවා ඒකේ මනුස්සගේ ජම්ම ගතිය. එයා ගినాපු දේ. හැබැයි ඒ මනුස්සයා දන්නේ සතියෙන් ගිහිල්ලා මේ සංඥාව කියන එක මේ වගේ මේ වැඩක් කරන දෙයක් බව අවධානයෙන් බැලුවේ නැත්නම් කොහොමද මට මේ මොකද උනේ කියලා මොන තාලෙන්වත් දන්නේ නිසා සක්මන කෙලවර භාවනාව යෝගාවචරණ හොඳ වටිනා තැන. හුඟක් වෙලාට එක විදිහට අපි ඇදිලා යනවා. මේන්න මෙතනදී මේ ස්පර්ශය වෙනවත් එකම දැනීමත් එක්කම මේ සංඥාවේක හඳුනා ගන්නවා හඳුනාගත්ත ගමන් Tamanට රුචි Taman මනාප දෙයක් නම් එහි ලොල් භාවයක් ඇති කරගෙන විතක්ක සහ ප්‍රපංච ඇති කරමින් එහි নিমগ্ন වෙනකොට අර කරමින් හිටපු සක්මණේ සතිය සම්පූර්ණයෙන්ම කඩලා ප්‍රමත්ත භාවයකට ප්‍රපංච භාවයකටපත් කරනවා. ඉතින් මේක ඇත්තටම ඉච්ඡා බංගත්වයක් ඇති කරනවා. භාවනා කරන මනසට එපා කරනවා කොහොමනම් මේක පාලනය කරගනීද මොකද හැම අවස්ථාවකම මේ එක එක ඉඳුරන් මේ වතුරට පොරි ටිකක් දාපම මාළුවෝ 10 15 දෙනෙක් ඇවිල්ලා ගහන්න හදනවා වගේ එහෙට ගහනවා මෙහෙට ගහනවා කොයි එක අදිනයිද කියලා කියන්න බෑ. ඒක නිසා Tamanට ඕන දේ කරන්න බැරි නිසා කරගන්න බැරිකම නිසා යෝගාචර සෑහෙන ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා මට මේ භාවනා නම් කවදාකවත් කෙලවට පැමිණෙන්නේ නැහැ. ඇස් දෙක වහගෙන පරියන්කේ ඉනකොට නම් යාන්ත්‍රික විදියට සත්‍ය සමාධිය ගත හැකියි. නමුත් සක්මනේ යනකොට මැදදී පුළුවන් කෙලවරදී බෑ කිය. නමුත් එහෙම එකට නෙවෙයි සක්මන මේ යෝජනා කරලා තියෙන්නේ මේ අභියෝගයට පුරුදු කරලා මේ සංඥාව වැඩ කරන හැටි දැනගන්නයි. මෙතනදී තියෙන්නේ දැනගන්න දැක ගන්න පුළුවන් උනොත් මේ සංඥාවෙන් තමයි මේ තේරීම කරන්නේ. ඒ තේරීම කරලා ඒක සාධාරණීකරණය කිරීමට මේ සංඥාව දැඩිසේ බදා ගැනීමක් කරනවා Taman ගත්ත මතේ. මේකමයි හරි කළ යුත්තේ මේකමයි අනිකව බොරු කියලා. ආන්නේ දැඩිමත ධාරී తত্ত্বය යෝගාවචරයට සාමාන්‍ය වෙදිනදා ජීවිතේ ප්‍රහාණය කළ යුත්තක් මෙතෙන් දැක ගන්න පුළුවන්. මේ හිත ගියාට කමන්නේ ආපහු ගන්න පුළුවන්. ගන්න බැරි නම් ඒ අරමුණේ දිගේ නැවත නැවත යනවනම් එතන දැඩි මතධාරීකමක් තියෙනවා දැඩිසේ අල්ලා ගැනීමක් තියෙනවා අන්නේ දැඩි මතේ අල්ලාගන්න එක ජීවිතේ බහුල වෙන්න වෙන්න ඔලොමල ගතිය වැඩි වෙනවා යෝගාවචරය. ඒ යෝගාචරය නුරුස්නාසුළු කෙනෙක් පාටපත් වෙනවා ඒ තමන්ගේ රුචියෙන් අයින් කරන්න ගිය ගමන් රණ්ඩු කරනවා. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා සංඥාව ඝන බහල කෙනාගේ ගැටුම වැඩි. මේක මම දැක්කා මේකමයි සත්‍ය අනිත්‍යව බොරුයි කියලා සංඥාව ඝන බහල කෙනාගේ දැඩිව ගන්න කෙනා කවුරුවත් කියන දයක් අහන්න කැමති නැහැ. Taman දැක්ක දේ දැක්කාමයි ඇත්තමයි පේන දේ තමයි තියෙන්නේ තියෙන දේ තමයි පේන්නේ මම මේ දැකලා කතා කරන්නේ මම දැනගෙන කතා කරන්නේ කියලා කණ්ඩු කරනවා. මෝ සරුවචන් සඳහන් කළ තුන මම මේ මේ සියල්ල දැනගෙනයි මම මේ කියන්නේ පෘථග්ජනයා දැක්කයි කිව්වට ඇත්ත වශයෙන්ම තාම දැකලා නැහැ. පෘථග්ජනයා දන්නවයි කිව්වට ඇත්ත වශයෙන්ම දන්නේ නැහැ. ඇත්ත දන්නවනම් කවදා රණ්ඩු කරන්නේ. මේ භාගයට දැකීම දැන්ම දැකීම නිසා භාගයට දන්න දැනීම නිසා තමයි මේ මනුස්සයා ඔලොමල වෙලා ඒ දෙයට ගැටෙන්නේ. ඒක නිසා සංඥාව නැති වෙච්ච කෙනාට සංඥා විරත්තසන සම්ති ගන්තා. ගන්තේ කියලා කියන්නේ ගැට වැටීම් නෑ. සංඥාවේ තියෙන චපලකම චලන වෙන ස්වરૂපේ දන්නවනම් ඒ මනුස්සයා මේ සංඥාවෙන් තෝරලා දෙන දේ අරසාකරනද ඒක තහවුරු කරන්න පොරකන්නේ එයා දන්නවා මේ මාව නොමගැරලා තියෙන්නේ මේක චිත්තක්ෂණයක මතුවෙච්ච සංඥාව මේක බොහොම මේ වාෂ්පශීලී දෙයක් මට මේක ඇත්තම කියලා දැනගන්නව නැවත බලන්න ඕනේ නැවත බලන්න ඕනේ නැවත බලන්න ඕනේ කියලා කිසිම දැකපු දෙයක් වහා විනිශ්චයකට යන්නේ දහස් වරයක බලනවා උකට තමයි භාවනා කරනවා කියන්නේ ආස්වාද ප්‍රසවාසය දැක්කත් දසදහස් වර බලනවා ආශ්‍රත් ප්‍රසවාසයේ සියල්ලම දැක ගන්න. සබ්බ කාය පරිසංවේදී කියලා කියන්නේ. ඒ වගේම රූපයක් දැක්කත්, ගන්ධයක් අසුනත්, රසක් බලුවත් ඒක නැවත නැවත එන්න ඇරලා ඒක හොඳට දැක ගැනීමෙන් මිස මේ ඊලාවට යාන්ත්‍රවල දැක්කපමණි ඒකට මේ ඒක අරසකරනද මගේ කියාගන්න ඒක මට වේවා කියලා හිතාගන්න කලබල වෙන්නේ නැති ගතිය සතිය උගන්නකොටත් උගන්නවා යෝගාවචර ජීවිතයේ අත්‍යවශ්‍ය වෙනවා ඒක නිසා අර සංඥා විරත්තසන සම්ති ගන්ඨා අර රූප ගෙවන් කරලා සංඥාව නැත්තන්ට ගියොත් කවදාකවත් එහෙම පුද්ගලකෙන් ලෝකෙට කවදාකවත් ගැටුමක් ඇති වෙන්නේ. ඒ පුද්ගල ලෝකේ ගැටලා ගන්නෙත් නෑ ලෝකේ යාට ලෝකෙට යව අල්ලන්න බැරිව. පඤ්ඤා විමුක්තසන සම්ති මොහා. ඒ වගේම ප්‍රඥාව හොඳට තින් ගන්න මොහේන්නෙත් නෑ. නමුත් සංඥංච දිට්ඨිංච යේ අග්ගහේසු යම් කිසි කෙනෙක් මේ ලාවට දැකපු දේ දැඩි කරලා ලගත්තොත් ඒක දික්තියක් කරගත්තොත් තේ ගැටයන්ති විචරන්ති ලෝකයා ගැටෙමින් පව ලෝකයා ලකින ලකින එකත් එක්ක ගැටෙමින් මහා අවුලක් ඇති කරන කෙනෙක් වාටපත් වෙනවා. එනිසා අපේ එක්ක ජීවිතේ යම් කිසි කෙනෙක් එක්ක අපි ගැටුමක් ඇති වුණා නම් නුරුස්නා ගතියක් ඇති වුණා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් අපි ඒ පුද්ගලයා පිළිබඳ හැඳිනීමක් ඇති කරන තිනවා හැඳිනීම බොරුවක්මයි. හැඳිනීම අභාග්‍ය සම්පන්න දෙයක්මයි. පාපයක්මයි. නැත්තම් ගැටුමක් ඇති කරන්නේ. ඒක නිසා සරුවච්චන් වහන්සේත් එක්ක කාටවත් ගැටෙන්න බෑ. බුදුන් වහන්සේ කවදාකවත් කෙනෙක් පිළිබඳව ඒක අපි ලොකු සාංශින්න කාලේ මතක් කරපු දෙයක් තමයි උච්චාජනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උච්ඡාදේතින අපසාදේති කියලා බුදුහාමුදුරගේ ගුණයක් තියෙනවා. බුදුරජාන් වහන්සේට පුළුවන් ඕන කෙනෙක් උසස් කරලා නම්බු කරලා කතා කරන්න. මොකද ලස්සන වචන පද්ධතියක් තියෙනවා. ඒ පුද්ගලගේ හිත ගන්න විදිහට කතා කරන්න දාන්න. ඒ වගේම ඕනම කෙනෙකුට පහත් කරලා කතා කරන්න පුළුවන්කමකුත් තියෙනවා. මොකද බුදුහාමුදුරගේ ගුණ සම්පන්නයි. බුදුහාමුදුරේක බලන අනිගොල්ල පහත්. නමුත් කවදාකවත් බුදුජානනාංශේ පුද්ගලයේ කොනට වැඩිය ලොකු කරලා පෙන්වන්න යන්නෙත් නෑ අතිශෝක්තිය தත්ත්වෙන් පහත් කරලා කතා කරන්නෙත් නෑ ඇත්ත ඇති හැටියෙන් කතා කරනවා පෘථග්ජනයට කවදාකවත් මේක බෑ පෘථග්ජනය හැමදාම කතා කරොත් අතිශෝක්තිය දාලා කතා කරනවා වැරද්දක් දැක්කොත් වැරද්ද දෙගුණ කරලා කතා කරනවා හොඳක් දැක්කොත් දෙගුණ කරලා කතා කරනවා ඉතින් හැමදාම ගැටුම් මම ගිය පාරත් එක තැනකදී මතක් කරා ඒක නිකම් මේ පෘථග්ජනයාගේ ප්‍රමාණකරණය හඳුනා ගැනීම කොච්චරද කියලා කියනවනම් ඒ බටහිර විද්‍යාඥයෝ හදලා තින කණ්ණාඩියක් ඒ කණ්ණාඩියේ දෙපැත්තේ තියෙන මුරිචි දෙක කරකනකොට ඒ කණ්ණාඩිය උත්තර කණ්ණාඩියක් වෙනවා. උඩයට තියෙන මුරිචි දෙක කරකවනකොට අවතල කණ්ණාඩියක් වෙනවා. අවතල කණ්ණාඩියට රූපේ Taman හිටගත්තාම රූපේ ලොකු කරලා පෙන්වනවා. උත්තර කණ්ණාඩියට ඉස්සරහ හිටගත්තාම පුංචි කරලා පෙන්වනවා. ඉතින් ලෝකේ ඉන්න කීප දෙනෙකුට කියලා කියනවා මේ කණ්ණාඩියේ Tamange හරි නියම ප්‍රකෘති රූපේනකම් ඇඩ්ජස්ට් කරන්නයි කියලා. මුලිච්ච කරපන්නේ. කිසිම කෙනෙකුට බෑ. හැම කෙනාම Tamange රූපේ ලොකුවට තියෙද්දි මේක තමයි මගේ රූපේ කියලා ලොකු කරලා පෙනෙන જાතියක් කියනවා. ඒකට කියනවා අපි මේ අධිමාන කියන කට්ටිය. හීනමාන කියන කට්ටිය Tamange රූපේ පුංචි කරලා තියෙන වෙලාවට තමයි කියන්නේ මේක තමයි මගේ ප්‍රකෘති රූපය කියලා. කිසිම කෙනෙකුට තමන්ගේ රූපේ ප්‍රමාණය කණ්ණාඩියෙන් දැකලා මේකයි නියම ප්‍රමාණය කියලා ගන්න බැරි තරම් අපි සම්පූර්ණ සංඥාවේ පැටලෙච්ච තැනක ඉන්නේ. එයා දකින්න හැම දෙයක්ම අපේ අතිශෝක්ති කළා තමයි දකින්නේ. එක පුංචි කළා කොලොක් කරලා. ඒ වෙලාවේ පවතින සංඥාවේ හැටියට. ඒක නිසා මේ පාවොක්සයිඩ්ගේ පොත පරිවර්තනය කරනකොට ඒක තනකේ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා. පරියංකයට යන යෝගාවචරයා ඒ පර්යංකේ එදාට ඇති වෙන සමාධිය දකින්නේ පටන් ගන්නකොට තිබුණ සංඥාව හැටියට තමයි කියන්නේ. සමහර කොට ඒක ආලෝක සංඥාවක් වෙනවා සමහරට කපුවට වගේ කළු පාටට පේන්න ඉඩ තියෙනවා කියලා කියනවා. සමාධියම තමයි මොකද ඊට වර්ණ වෙනව නෙවෙයි කළු වෙනවා. ඒ ආරම්භක සංඥාවේ හැටි. ඒක බොහෝ වෙනස් වෙන සුළු එකක්. ඒ අනුව පුද්ගලයා හැම වෙලාවෙම වෙස් මාරු කරනවා. හැම වෙලාවෙදීම මේ භූමිකාව වෙනස් කරගන්න. නමුත් නිත්‍ය සංඥාව හිතන එක නම් කියන්නේ මෙයා රාග චරිතයක්, මෙයා ද්වේෂ චරිතයක්, මෙයා ලස්සන කෙනෙක්, මෙයා කැත කෙනෙක් කියලා කිව්වට ඔය රාගය, ඔය ද්වේෂය, ඔය ලස්සන, ඔය කැත සම්පූර්ණ චිත්තක්ෂණ වශයෙන් වෙනස් වෙන දෙයක්. සංඥාව අපිට මේක ඉස්තර කරලා පෙන්වන්න හැදුවට සීක්‍රෙන් වෙනස් වෙනවා. ඒක නිසා සරුවඥාන්සේ සඳහන් කරන්නේ යමක් දැක්කට දැක්ක ඵලියෙන් දැඩි කරලා ගන්න එපා නැවත බලන්න. යමක් ගැන දැනගත්තට දැනගත්ත පළියට දැඩි කරලා ගන්න එපා. මොකද සංඥාව ඒ තරම් අපිව කාබාසිනිය කරනවා. සංඥාව අපිව නොමගහරිනවා. ඒ නැවත නැවත බලන්නේ කියලා. ඒක නිසා මේ ප්‍රතිපත්තියද කියන්නේ අපන්නක ප්‍රතිපත්තිය කියලා මොන්නම Taman ගත්තටම අද්දුරු ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. අනිත් පුදුයට විරුද්ධව Taman සාක්ෂියක් දෙනවා. එහෙම නැත්නම් විරුද්ධව කතා කරනවා. ඒ මොකද මම දැකපු දේ ඇත්ත, අරයා දැකපු දේ බොරු කියලා. නමුත් සමහර විට කර්මනුසය දක්වපු දේ ඇත්ත වෙන්න පුළුවන් මම බොරු වෙන්න පුළුවන් නිසා මේ මිනිස්යාට විරුද්ධ වෙනවා වෙනකොට අවිරුද්ධ ප්‍රතිපදාව තියාගන්නයි කියන්නේ. ඉතින් භාවනා කරන එක නම් මේක නිතරම මතක තියාගන්න ඕන කවදාකවත් කෙනෙක් පිළිබඳව නිත්‍ය සංඥාවක් දැරි මත ධාරි වෙන්න එපා. ඒක ඊගාදාසික වෙනස් වෙන එකට ඉඩ තියාගන්න. ඉතින් Taman පිළිබඳව හෝ මොනම සංඥාවක්වත් තියෙනවනේ ඒක දැඩි මත ධාරි කෙරුවොත් අපිට ඒ අනුව වන්දිය වන්න වෙනවා. චේතනා රැස් වෙනවා සංස්කාර සිද්ධ වෙනවා මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන ගම දැන ගැනීමට තමයි අපි මේ සංඥාව පිළිබඳව ලොකු ඉක්පොත් බලලා භාවනාත් කරලා හදාගන්න. ඔය ගිරිමානන්ද සූත්‍රයේදී සරුවචනංශයේ සංඥා 10ක් විස්තර කරලා දීලා පෙළ තියෙනවා. අනත්ත් සංඥා, අනිත්‍ය අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා වශයෙන් මේ හිතට එන්න පුළුවන් මේ දේවල් දැකපුවාම ඒ ගිරිමානන්ද සාසිතුන බරපතල රෝග වගේ සනීප වෙනවා. මේ රෝග කියලා කියන්නේ යමක් දැඩි කරලා බදා ගැනීම. රෝග කියලා කියන්නේ අස්ථාන කෝප. ආයුර්වේදී අඩියටම බැසතර පස්සේ කියලා කියන්නේ හැම කායික රෝගයක්ම ඇති වෙන්නේ අස්ථාන කෝපයක් නිසා. හැම මානසික රෝගයක්ම ඇති වෙන්නේ බය නිසා. කෙලෙස් නිසා. නැත්නම් ද්වේෂ නිසා. ඉතින් අපි নানা ප්‍රකාර බෙහෙත් කරනවා. අපි নানা ප්‍රකාර වෛද්‍ය කර්ම මේව නැත්තම් වෙජ්ජම් කරනවා කියලා කියන්නේ නැත්තම් ඔය සාන්ති කර්ම කරන්නේ. ඒ සේරගෙම කරන්නේ මේ කෙලේශයක් මුල් බැහැගත්තට පස්සේ දැඩි වුණොත් ලෙඩක් වඩපත්. මේ නැවත නැවත අලුත් වෙන්න හදනවා නම් සංඥාවෙන් දකින්නවනම් ඇඟම ඇඟේ සුවේ සදා ගන්න. ඒක නිසා මේ සංඥාව පිළිබඳව හොඳට හදාarna කිනාට තේරෙන්න පටන් අර ගන්නවා මේ ලෝකයේ තියෙන දේවල් අල්ලපදාගත්තොත් තමයි අපිට ඒවා වද දෙන්නේ, දඬුවම් කරන්නේ. ඒවා එන්නේ නෑ යණ්ඩයි. ඒ යන තාලෙට යණ්ඩ ඇරලා ඒක දිහා බලාන ඉදිල්ල තමයි බුදුහාමුදුර අපිට කියලා දුන්න ක්‍රමේ. ඒ නිසා මේ සංඥාවේ තියෙන මේ මායාකාරීකම යමක් වේදනාව වශයෙන් ඇල්ලුවොත් තමයි සංඥාව ගිහිල්ලා ඒක බාර අරගෙන ඒකට මේ ඇඳුනුම්කමක් ඇති කරගෙන දිගට දිගට යන්නේ. ඒක නිසා වේදනාව එනකොටම සතිමත් වෙනවා නම් මම මේ සක්මන් කරපේකන රූප බලනවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා කියලා. ආහන එතෙන් ගියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා එලඹ සිටි 100න් ගත කරන කෙනාට ප්‍රපංච මට්ටමේ ඉලා පමා වෙනවා වෙනුවට යන්න ඉස්සරළම මම දැන් ඉන්නේ මෙන්න මේ වගේ අනුතුරුදායක තැනක ඒ නිසා මම හොඳ සතියෙන් මෙතන ඉන්න ඕනේ කියලා ඒ සංදිස්ථානවල වැඩි සතිමත් වෙනවා. මේකට කියනවා ඉරියාපත සංදි කියලා. ගමන් කරමින් එක්කනා ඉන්නකන හැරෙන වෙලාව ඉරියාපත සංදි. කෙලින් යන එකන හැරෙන වෙලාව ඉරියාපත සංදියක්. අපි වාහනයක් පදවනකොට කෙලින් හයිවේ එකේ යනවනම් එච්චරම අපිට ප්‍රශ්නයක් නැහැ අපේ ස්පීඩ් එකේ ට්‍රක් එක යනකොට මොකක්වත් වෙන්නේ නැහැ. නමුත් වෙන ට්‍රක් එකට දානවනම් ඕ හරස්පාරකට ඉරි හන්දි ස්ථානයකට ගියොත් අපිට සිග්නල් දාන්න වෙනවා ඉස්සරහින්වද වාහන බලන්න වෙනවා පිටිපස්සෙන් එන්න වෙනවා අනික් කාට දැනුවත් කරන්න වෙනවා මම මේ දකුණට හරවන්න හදන්නේ කියලා. එතකොට අපි සිග්නල් දාලා වේගය අඩු කරලා අනතුරු අඩු කරගන්න නම් මාර්ග සංඥා මාර්ග නීති අනුගමනය කරන්න. ඒ වගේ තමයි දවසින් දවස අපි ඉරියාපත සංධියක ඉඳලා තව එකකට යනකොට සංදි ස්ථාන හැම එකකදීම සතිය කැඩෙන තැන. මේ සංඥාව අමතර භූමිකාවක් රඟපානවා. අන්න ඒක අල්ලා ගන්නා සුළුව සංධියක් හැරෙන වෙලාවදී ඉරියාපත සංධියකදී සතියෙන් නැවතිල්ලේ කටයුතු කළොත් මේ සංඥාව ඇවිල්ලා මේ අර පොඩි එකා ඉඳුල් කට ගන්න වෙලාවේදී දේවල් අතරමැද තිබ්බහම තෝරන ආකාරයේ තියෙන ඒ කලින් කියන්න බැරි ගතිය ජීවිතේ පුරාවට හැම චිත්තක්ෂණයකම තියෙන බව. ඒ හැම චිත්තක්ෂණෙම එක්කෝ නිවනට එක්කෝ සංසාරයට වැටෙන බව. මේ නිසා මේදී අවදියෙන් හිටපු කෙනාට සංසාරයට වැටුණත් කමක් නෑ දන්නවා මේ සංසාරයට වැටෙන මේ රූප නිසාවත් සද්ද නිසාවත් ගන්ධ නිසාවත් නිසෙයි අපි මේ දන්න මේ සංඥා නිසා මෙවුවා කණ්ඩෝනේ නම් කබරයක් තලගොයක් කරගන්නේ සංඥාවයි. ඕනනම් තලගොය කබරගොය කරගන්නත් පුළුවන්. ආහනේ සංඥා පිළිබඳ අවදි වෙච්ච දවසේ මනුස්සයර තේරෙනවා මේ ලෝකයෙන් විනිර්මුක්ත වෙන ගතියකට පුංචි පුංචි ගතියෙන් බේරෙන්න පුළුවන් ගතියක් එනවා. ඒක නිසා වේදනාවයි සංඥාවයි දෙක අතර පුදුමාකාර රයිකමේ ගම්පලෑ වගේ සම්බන්ධයක් තියෙනවා. ඒ යම් කිසි දෙයක් අපි විඳිනවනම් ඒ විඳින දේ ඒ කෙරෙහි ඇති හඳුනා ගැනීමත් එක්කම තමයි සිද්ධ වෙන්නේ. විඳිනවත් එක්කම හඳුනා ගැනීම සිද්ධ වෙනවා. හඳුනා ගැනීමත් එක්කම විඳීම සිද්ධ වෙනවා. එතකොට අපි අනිකුත් ඉඳුරන්ට අන්ධ වෙනවා. අනිකුත් ඉඳුරන්ගේ නිලීන වෙලා මෙහිම নিমগ্ন වෙනා මෙහිම ගැලීගෙන අපි කටත් අරගෙන රූප බලන්නේ බවටපත් වෙනවා සක්මන මතක නැති. නිසා සෑම ඉරියාපත සංදීකදීම හොඳ සතියෙන් ගත කරන එකට මේ සංඥා විශ්ින් විවිධාකාර සම්බන්ධතා ඇති කරලා දීලා කර්මේ ක්‍රියාත්මක වෙන හැටි. චිත්ත ශක්ති ක්‍රියාත්මක වෙන හැටි. ඊර්තු ගුණ ක්‍රියාත්මක වෙන හැටි. මේක දිහා බලනකොට අපි කොච්චර අසරණද කියලා. සැලසුම් කරගෙන අපි උදේ පාන්දර නැගිටපම ඇත්තටම දවස සැලසුම් කරනවා. නමුත් නිදා ගන්න කියලා බලන කොයි එකද වෙලා තියෙන්නේ කියලා. කද්දාකවත්ම ඕනේ දේ වෙලා නැහැ. සෑම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු ශුන්‍යීමේ කෙලවර වෙලා. ඒ මොකද හේතුව මේ සංඥාවේ තියෙන චපලකම නිසා. අපි තාමත් මේ සංඥාව මේ ආදාර කරනවා. මගේ සංඥාව, මගේ රුචිය, මගේ මනාපය, මගේ පෞරුෂත්වය කියලා ඒකට ආදාර දෙන තාක් කල් මේ සංඥාව පෝෂණය ලැබෙනවා. ආහාර ලැබෙනවා. නමුත් මේ සංඥාව කරන්නේ අපිව පාවා දෙන්නේ. ඊටාත්ම කැත විදියට උසාවි වල රාජසභාවල මහසෙනක මැද අපිව පාවා දෙනවා. නමුත් අපි සංඥාව ආරසා කරන තාක්කල් මේකෙන් ගැලවෙන්නේ. නිසා සංඥාව දිහා බලන්න ඕන මේ සංඥාව අපිව කාදමන දෙයක්. අපිව ඝටන දෙයක්. අපිව දුක් දෙන දෙයක්. ඒ නිසා සංඥාවට අවදි වෙලා හිටියොත් යම් දවසක ඒ සංඥාවේ ක්‍රියාකාරීත්වය දැක්කොත් හිතන්න එපා මේ මගේ සංඥාව දැක්ක කියලා හැම මිනිස්යාගේම මනස වැඩ කරන ওই සංඥාව. එතකොට අනික් මිනිස්සු ඒ කරන වැඩ ගැන ලොකු අනුකම්පාවක් ඇති ඥානස මොනද කරන්නේ? බල්ලෙකුට අසුචි ටිකක් දැක්කට පස්සේ ඌ එකට ඌට කන්න බැන්නම් ඉඹින්න හරි ඕනයි කියනවා නැත්නම් ඉෂ එකක් වෙනවා. ඉතින් බල්ලට බැලලා තියෙනවා මේ බව අසුචි කන්න එපයි කිව්වට හරියන්නේ ඌගේ හැටි. බලුවමනයක් හරි බලුගුණක් හරි දැකගම කබරෙට්ට අපි කොච්චර කිව්වත් මේකේ විස බීජ තියෙනවා මේක කවොත් බඩ එකක් මේ සැන්ටිබෝට් આવොත් උඹට ගහයි බැන කිව්වට කබරයට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අර එක හාමුදුරු කෙනෙක් පහුගිය දවස්වල අපි බණක් ඇහුවා බුදුහාමුදුරුවෝ මේ කබර බණක් තමයි මේ ගිහියන්ට කියන්නේ කියලා. ගියෝ කාමයට අදින්නේ අර කබරය අර බලුකුණට අදිනවා වගේ තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේක මේ මනුස්සකමට ගැලපෙන්නේ නැහැ මේ කාමී. අත්ති කිලමතාන යෝගය හෝ කාමසුකලි කාණ යෝගය. නමුත් මේ මිනිස්සයා රහසේ. ඒකටමනේ අඩු. රූප බලන්නයි, ශබ්ද අහන්නයි, ගඳ බලන්නයි, රස බලන්නයි, පහස ලබන්නයි. ඇහිදල් කූඩයක් පුරවන්න හදනවා වගේ. උදේ ඉඳලා හැන්ද වෙනකන්. රූප පිළිබඳව කොච්චර දෝ වියදම් කරනවා. විඳන් කළා මේ ඇහැට රූප පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා ඇස් දෙක වහගත්තත් ඒ රූප තමයි පේන්නේ. භවනා කරන්න ඇවිල්ලා ඇස් දෙක වහගත්තත් අර රූප තමයි පේන්නේ. කනට ශබ්ද අස්සලා අස්සලා අස්සලා අස්සලා ওই පිටරට ගියාම බලන්න එමස බයිසිකල් එක පදිනකොට කන් දෙකේ ගහගෙන තියාගෙන ඉනවා වයර් එකක් තියෙනවා මේ පැත්තේ ඒකේ තමයි ඉන්නේ මේ පිටිපස්සේ මිනිහ හොන්නක් ගහුවට ඇහෙන්නේ නැහැ එහෙම නැත්නම් ටෙලිෆෝන් එකක් තියාගෙන තමයි ඩ්‍රයිවිං කරන්නේ ඉතින් මේ මනුස්සය හිතන්නේ ඒක ලොකු තාක්ෂණයක් මේක ලොකු බොහෝසත්කමක් ඒක ලොකු ජයග්‍රහණයක් මොකද මට ඕන කෙනෙක් එක්ක ලෝකේ සම්බන්ධකම් පවත්වා ගන්න පුළුවන් ඇත්තම සම්බන්ධකම් පවත්න්නේ කෙලස් එක්ක. අර කබරේ ආර අර බලුකුණට අදින ඇදිල්ල තමයි. බල්ලා ආර අසුචිත අදින ඇදිල්ල තමයි. ඉතින් සරුවචන් වහන්සේ එහෙව් එකේ පෙන්නලා දෙනවා මේක දිහා දැකලා මේකේ තියෙන වැරද්දට හේතුව බාහිර දෙන්නේ මේ තමන්ගේම මේ සංඥාව මේවා හඳුනා ගැනීමේදී ගිනාපු ජම්ම ගති අනුවයි මේ ඇදිලා යන්නේ. ඒ නිසා දේට වෛර කරන වෙනුවට මේ සංඥාව සංඥා වශයෙන් අඳුනාගත්තොත් ඒ පුද්ගලයාට දෙවැන්නේගේ සහයෝගයකින් තොරව ඒ තමන්ගේ සදාචාරාත්මක ජීවිතයේ සීල සමාධි ප්‍රඥා ජීවිතය බුද්ධ බුදුන් දිහාවට සංසාරෙන් ගලවන දිහාවට කරගෙන යනවා. ඒ නිසා අපිට මේ සංඥාව හඳුනා ගන්න වෙනවා. මේකදී අටුවාචාරින් වහන්සලා සංඥා විඤ්ඤා පඤ්ඤා කියන වචන තුන විස්තර කරලා දෙනවා හඳුනා ගැනීමේ අදහස. මේවා එකම වේලියකට වැඩ කරනදී සංඥාව ඇති වුණාට පස්සේ තමයි විඥාණයට ඒක හේතු වෙන්නේ විඥාණේ හරියට වැඩි කරොත් ප්‍රඥාවට යනවා. ඒකෙදි කියනවා වැල්ලේ සෙල්ලම් කරගෙන ඉන්න පොඩි දරුවෙක් කවුරු හරි දාලා ගිය නැත්තම් නැති වෙච්ච රත්තරන් මුද්දක් එහෙම නැත්තම් මොකක් හරි අමුණොත් ඒ දරුවට තේරෙනවා මේ වැලිය අතර මේක දිලිසෙන ගතියක් වෙනවා බරක් තියෙනවා එයා ඒක අහුල ගන්නවා මේ වැල්ලක් නෙමෙයි මේක මොකද්ද වටිනාකමක් තියෙනවා කියලා. ඉතින් එයා ගිහිල්ලා අම්මට පෙන ඒන් කියලා පෙන්නනවා. අම්මා ඒ මේක මොකද්ද තියුණයි කියලා. ඒකට අම්මා ඒක දකින්නේ පොඩි දරුවා දකින්නට වැඩිය ටිකක් මම කොහෙන්ද බබාට මේක හම්බුනේ මේක හොඳ එකක් නෙමෙයි මේක මුද්දක් නෙමෙයි මේක රත්තරන්නේ කියලා. පොඩි දරුවා අහුලගන්නේ ඒක ඒ තියෙන වර්ණයට බරට ඒක කැටයම. අම්මා ඊට වැඩිය හඳුනා ගන්නවා. මේක රත්තරන් බව රිදී නෙවෙයි ගෝල් රෝල් ගෝල් නෙවෙයි රත්තරන් කියලා. නමුත් අම්මා දන්නේ නැහැ මේකේ කැරට් කීයක් තියෙනවද කියලා. ඒක ගෙනියලා ආචාර්යයට දුන්නා පස්සේ ආචාර්යයා ගලේ උලලා මේ ගලේ අතුල්ලලා කියනවා මේ ගලේ මෙච්චර කැරට් ගන්නක් තියෙනවා කියලා. ඒකට මේ පොඩි දරුවගේ අර රත්තරන් කාල පිළිබඳ දැනීම වගේ තමයි සංඥා. අම්මගේ දැනීම වගේ තමයි විඥානයි. ආචාර්යගේ රත්තරන් බඩුව මිනිසයාගේ දැනීම වගේ තමයි ප්‍රඥාව. ඒසා යම් කිසි වැරද්දක් හෝ හොඳක් සංඥා මට්ටමේදී කඩන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය චිත්ත මට්ටමට ගියොත් විඥාන මට්ටමට ගියොත් ඊට වැඩිය ටිකක් ගන්න බහලා ඊට වැඩිය මුල් බහගෙන ඊට වැඩිය ගලේ කෙටුවා වගේ හිටිනවා. හරි අමාරුයි. ඒතකොට බුදු කෙනෙක් වෙන්න ඕනේ. සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒක ඉක්මවල ගිහිල්ලා ප්‍රඥා මට්ටම හෝ දික්ටි මට්ටමට වැටුණොත් බුදුන්වත් බෑ කිය. බුදුන්වත් බෑ කියලා කියනවා. ඒ නිසා අපි සංඥා මට්ටමේදී මේක අල්ලාගත්තොත් පුළුවන් පුළුවන් ප්‍රමාණය කඩන්ඩ අපිට මේ බුදුහාමුදුරන්ගේ අවුරුදු 2600 පස්සේ ඉපදිලා හෝ බුදු බණ අහලා හෝ මේක ටික ටික ටික ටික කඩන්න පුළුවන්. චිත්ත මට්ටමටපත් වෙච්ච එක නම් හිතන්න යන්න එපා. අපිට තියා ඒක බුදු කෙනෙක්ගේ ප්‍රශ්නයක්. යම් කිසි කෙනෙක් දැඩි මත ධාරී වෙලා ඉන්නවනම් දැනටමත් යම් කිසි දෙයක අපිට අමාරුයි යව යව ගොඩ ගන්න. අපි අමාරුයි යට පාරක් පෙන්වන්න. මොකද මේ පුද්ගලයා අදාන ගාහි දුප්පටි නිසාගි ඒකම දැඩි කරලා අල්ලන්නේ. බුදු කෙනෙක් නම් සමහරට උත්සාහ කරයි. නමුත් දික්ටි මට්ටමටපත් වෙන නම් බුදුන්වත් බෑ. ඒක නිසා අපිට අපි අනුකම්පායි නම් අපි දැනගන්න ඕනේ රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක් වෙන සෑම වෙලාවකම මේ ඔක්කොගෙම මේ අපි කොහොමද එකක් තෝරන්නේ කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියේදී අයි මේ රූපෙටම අඳින්නේ, අයි ගන්ධටම අඳින්නේ, අයි රසයටම අඳින්නේ කියලා බැලුවොත් මේ සංඥාවේ තියෙන ලිංගතුකම රුචි අරුචිකං පෞරුෂත්ව ලකුණු අනුව තමයි මේක අදින්නේ. ඒක කවදාකවත් Tamange පාණ්‍ය අර්ථය කියන එකක් නෙවෙයි. ඇත්තටම සංඥාව අපි පාලනය කරනවා මිසක අපිට සංඥාව පාලනය කරන්න බෑ. ඒක නිසා හොඳම තැනක් තමයි ඔය අර පරියංග භාවනාවේ ඉන්නකොට හිත කැඩෙන වෙලාවල් තියෙනවා. සද්දෙට වේදනාවට හිතවිලට කැඩෙන වෙලාවේදී මේ සංඥාව යන පාරේ අතුරු පාරට දාගන්න හැටි හරිම විචිත්‍රයි. ඒක අපි පාපි දකින්න භාවනා කරදිලා සතිය නැති වෙලා පෙරදිලා මට වැරදිලයි කියලා. නමුත් කවදා හරි දැක්කොත් දැක ගන්න පුළුවන් වුණොත් මොකද නිතර වෙන දෙයක්. ආනපාන ඉන්නකොට සද්ද වලට දුවනවා. වේදනාවට දුවනවා. හිතවිලි වලට දුවනවා. ඒ සෑම වෙලාවකදීම සංඥාව තමයි ඒ පෙරමුණට ඇවිල්ලා පාරෙන් අතුරු පාට දාන්නේ. මේකේ හරි ලස්සන වැඩක් කියනවා. අපි ඔන්න දැන් මම ඉස්සර ඔච්චර සාකච්ඡා කරලා ඉති මේ ලක්මන ගැන මම ආය අවධානය ඉල්ලා ගන්නවා. පරියන්කේ ඉන්න වෙලාවක ඔන්න අපි භාවනා කර කර ඉන්නවා. ආනාපානෙම කර කර ඉන්නයි කියමු. ඔන්න හිත හිතවිල්ලකට ගිහිල්ලා. දැනුයි කල්පනා වෙන්නේ මෙතන හිරියර මොකද හිත gedara. එතන වෙන දෙයක් ගැන කල්පනා. එතකොට තමයි දැනගන්නවා මම මේ ආනාපානෙ නෙවෙයි හිතවිල්ලක ඉන්නේ කියලා. මේක හිතෙනකොට හිතවිල්ලක ඉන්නවා කියලා හිතෙනකොටම බය ලැජ්ජාව ඇති වෙලා හිත ආය අරමුණට එනවා. ආය ආනාපානට එනවා. ඒ වුණත් අපිට හරි ලැජ්ජාවක් වෙනවා කොච්චර භවනා කරත් මගේ හිත හරි කඩප්පුලි. හැම වෙලාවෙම පාරෙන් පිට බලන හිතවිලි වලට යනවායි කියලා. නමුත් මේ සංසිද්ධිය හොඳට මේ සංඥා පැත්තෙන් විසඳලා බැලුවොත් ආනාපානයේ තිබුණ හිත හිතවිලට කඩලා ගියේ අපේම ඇතුලේ තියෙන කුචර්ජකම් නිසා. ආනාපාන වල යන්න පුළුවන්කම දෙනවා. මොකද හිතවිලට ගියා. ඕන සද්දෝට යන්න තිබුණා. ඕන වේදනාවට යන්න තිබුණා. ඕන ආනාපානෙම ඉන්න තිබුණා. නමුත් මේක ගියා. ගියාට පස්සේ දැන් ඉන්නේ සතියෙන් නෙවෙයි. දැන් මන් තියෙන ප්‍රපංචක. පමත් එක. මදයක. ප්‍රමාදක කියලා කොහොමද දැනගත්තේ කියන එකයි වැදගත්ම දේ. දැන් කවුද අපිට සිහිපත් කරලා දෙන්නේ මම පිටපාරේ ඉන්නවයි කියලා. මම පිටපොට ගිහිල්ලා ඉන්නේ. ඒත් එක්කම හිත ආපහු ලැජ්ජ හිතිලා බය හිතිලා ආපහු මූල කර්මත්තාන්ට එනවා. ඒක නිසා මේ මේ සිද්ධිය විස්තර කරනකොට අටුවාචාරින් වහන්සේ, සරුවච්චන් වහන්සේත් මේ සිද්ධිය දෙකට කඩලා පෙන්නනවා. කොත්තන්ද දෙකට කරන්නේ තමන් භාවනා කරමින් ඉන්නවා කියලා හිතාන පරියන්කේ ඉනකොටම හිතවිලි ඇවිල්ලා හිතවිලි දිගේ යනවා. ඒක දැනගත්ත ගමන් ආපහු එන සිද්ධියේදී හිතවිල්ලේ ඉන්නකොට හිතවිල්ලක ඉන්නේ සතිය කැරිලා තියෙන්නේ කියලා දැනගන්න මොකද්දෝ ලක්ෂණයක් අපේ තියෙනවා. ඒකට කියනවා කාරාපක අපමාදී. ඒක වෙනකොටම ආපහු අරමුණට ගෙනලා අතාරින අප්‍රමාදයට කියනවා කාරක අපමාදී. මෙතනදී සංඥාව වාසියට හිටින්නේ අපි. ඒකට හේතුව ප්‍රමාදේ වැටලා ඉන්න වෙලාවේදී ප්‍රමාදේ වැටලා ඉන්න බව දැනගැනීමේ සංඥාවක් එනවා අපිට. මේක මේ කවුරුත් අපි අම්මගෙන් තාත්තෙන් ගත්ත දෙයක්වත් සල්ලි වලට ගත්ත දෙයක්වත් පතපු දෙයක්වත් නෙවෙයි වරද්ද වරද්ද සතිය පිහිටවීමේ ලැබිච්ච ආනිසංශයක්. ඒක නිසා සතියේ පදත්තානය ගැන කතා කරනකොට චිර සංඥා පදත්තානයි කියලා තවත් පදත්තානයක් පෙන්නනවා කාය ආදී සතර සතිපට්ඨාන පදත්තානා කියලා. සතිය දියුණු වෙන්න හේතු වෙන්නේ කලින් කලින් කරපු කායානුපස්සනා වගේ ගොරෝසු සතිය පැවැත්වීමේදී වෙන වැරදි නිසා හිතවිල්ලකට ගියාම මම දැන් වැරද්දේ ඉන්නවා කියලා දැනගන්න සේයාවක් දැනගන්න සංඥාවක් අපේ හිතට වදිනවා භාවනා කරගෙන කරගෙන යනකොට. අන්න ඒක හරි වටින දෙයක්. අපි මුළු ජීවිතේම අපි උපයපුදේ ඔච්චරයි. වැරද්ද ඉන්නකොට වැරද්ද ඉන්න බව දන්න. භාවනා නොකරපු කෙනෙකුට මේක හිතා ගන්න බෑ. ඒ වගේ මේක හරි හැටියට අවබෝධ කරන්න යන කෙනෙකුට අර කිසි කෙනෙකුට මේක හිතා ගන්න බෑ. මේක පේන්නෙම වැරද්ද දැනගැනීම වැරද්දක් කියලා. නමුත් ਸਰවඥාන්සේ කියනවා වැරද්ද වැරද්ද වශයෙන් දැනගැනීම එක තමයි මුළු ජීවිතේම ඔබ කරගත්ත ලොකුම ලාභේ. මොකද ඒක උඩ නිවැරදි කරන්න පුළුවන්. ඒක නිසා ඒ උදාන පාළියේ උදාන පාළියේ මේක තියෙන ඇත්තටම ඉතිවුත්තක පාළියේ සරුවත්ංශය සඳහන් කරනවා ද්වේමේ සම්මා සම්බික්කවේ සම්මා සම්බුද්දස තථාගත සම්මා සම්බුද්දස දේශනා පරියායන භවಂತಿ ඛතමේ ද්වේ පාපම් පාපතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා පාපම් පාපතෝ දිස්වා තස්ස නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයම් පට අයම් ဒ ුතිය ධම්ම දේශනා කි. මහන්නේ මේ සතාගතයන් වහන්සේ උගන්වීම දෙතෑවරයි. උන්වහන්සේ දෙආකාරක බණක් කියනවා. එක තමයි පාපය පාපයේ වශයෙන් දකුව. පාපම් පාපතෝ පස්සත. මේක තමයි පළවෙනි ධර්ම දේශනාව. දෙක තමයි පාපම් පාපතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත. පාපේ පාපේ වශයෙන් දැක එහින් දුරස්වයන් ඈත්වයන් වෙන්වයන් කියන්නේ. මේක නොකියුවට ඊටාම් වටිනා කාරණාවක් මේක තියෙනවා. පාපේ පාපේ වශයෙන් දැක්කොත් දෙවෙනි එක ඉබේ සිද්ධ වෙනවා. පාපේ වෙන්වීම, නිරුද්ධ වීම ඉබේම සිද්ධ වෙනවා. ඒක මේ භාවනා කරන කට්ටියගේ ගුණයක් නෙවෙයි ඒක චිත්ත ධර්මයක්. සාපට තියෙන පාපේ පාප වශයෙන් දකින්න එක පමණයි. පාපේ පාප වශයෙන් දැකීම පාපයක් නෙමෙයි කියන්නේ මම මේ උත්සාහ කරන්නේ. අසත්‍යයෙන් ඉන්න බව දන්නවනම් ඒක තමයි අපේ ජීවිතයේ තියෙන වැදගත්ම දේ. මම දැන් ඉන්නේ ආනාපානෙ ඉඳ ගියාට ආනාපානෙ නෙවෙයි කියලා දන්නවනේ. ඒ දැන ගැනීම එකට වෙස්ට් බටහිර ලෝකයෙන් ද බ්ලින්ක් කියලා. නැත්තම් ගිස් කියලා වචනක් පදන් සඳහන් කරනවා. ඒ බ්ලින්ක් එක ඉඳපු ගමන් Tamanne තේරෙනවා පිටපොට ඉන්න බව. ඒක දැනගන්නකොටම ඉබේම හිත ආපහු විලජ්ජා වෙලා අරමුණට එනවා. ඒක දෙවෙනි කොටස. මෙන්න මේ දෙක දැකගත්තට පස්සේ තේරෙන මේ සංඥාව නුපුහුණු මනසේ පාරෙන් ඉවතට ඇද දාන්න නන්නත්තරකරනද අපිව කාදමණ්ඩ අපිව ගටණ්ඩ ආබාධ ඇති කරන දුක් ඇති කරන හදනවා වගේ අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් වැටි වැටි අඳහඬා සතිය ඇති කරන්න යන්නේ කරන්න දවසක එනවා සතියක් නුහුරුට වෙන ගමන් පිටපොට ගිය ගමන් ඉබේම හිතට දැනෙන්න පටන් ගන්නවා මොකද්ද පිටපොට ගිහිලා ඉන්නේ. අන්න ඒක ඉතාමත් වටින දෙයක්. ඒකෙන් තමයි අපි ආපහු හරි පාට ගෙනත් දාන්නේ. නමුත් බුදුබණක් ඇහුවේ නැත්තම් බුදුහාමුදුරන්ගේ උපදේශ පන්තිය නිසිපාර තේරුම් ගත්තේ නැත්තම් මේ ආපහු එන ගමන හොඳ දෙයක් වශයෙන් අවබෝධ කරලා සතුටු වෙන්න කවදාකවත් යෝගාවචරයට සොයන් භූ ඥානයක් නම් පහළ වෙන්නේ නැහැ. ඒක බුදුහාඳුරන්ගෙන් අහලා දැනගන්න ඕනේ. අපි හැමදාම පිට පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්න විතරයි දක්ෂ. පිට ගියේ හිත ආපහු ගැනීමේදී දෙවන්නේක සහයගෙන්තරෝ මේක සිදු වෙනකොට අපි කවදා සතුටු වෙන්න මෙන්න මේක තමයි පෘථග්ජනක ගතිය. පෘථග්ජනක තියෙන අමනකම කියන්නේ. නෝඩකම කියලා කියන්නේ. තකතිරුකම කියලා. හැමදාම නිකටල්ලේ තියාගෙන හිත පිට යනවා හිත පිට යනවා කියලා අඬනවා ඉන්නේ. නමුත් යම් ප්‍රමාණයකට භාවනා කරපු යෝගාවචරයට කියන්න පුළුවන් හිත පිට යන හැම වෙතාවෙම හිත අපහු ගන්න ඇතුළත යාන්ත්‍රණයක් තියෙනවා. 아무තු සංඥාවක් වැඩ කරනවා. ආහනේ සංඥාව නම්බු කරන තාක්කල් භාවනා ජීවනයකට නම් යන්න බෑ. හැමදාම භාවනා නැගිටින්නේ පෙරදිලා වැරදිලා පච වෙලා. මේ හිත පිට යන ගියාට කමන්නේ පිට යන බව දන්නවනම් පිට ගිහිල්ලා ඉන්න වෙලාවේදී ලේ පිට දැක්කනම් ආපහු එන බව චිත්ත නියාමයක් බව තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචරය දැනගන්න සෑම බාධකයක් තුළම සාධකයක් සෑම අඳුරු වලාවක් තුළම රිදී රේඛාවක් තියෙනවා. පෘථග්ජන හිත දකින්නේ අඳුරු වලාව පමණයි. රිදී රේඛාව දකින්නේ නැහැ. ඒ රිදී රේඛාව දකින් දකින කෙනා අනිවාර්යයෙන්ම සෝවාන් සකදාගාමී ආදී මාර්ගඵලවලටපත් වෙනවා. නැති කෙනා මේවා මාර බල වේග මොනෝ කරන්න කියත් අපිට බාධායි වෙනදටත් වැඩිය මට වේදනාවක් දැනෙනවා වෙනදටත් වැඩිය මට සද්ද දැනෙනවා වෙනදටත් වැඩිය මට හිතවිලි එනවයි කියලා වැරදි පැත්තටමයි වැටෙන්නේ. නිසා මේක පිළිබඳ අපි සංඥා පොඩ්ඩක් අලුත් කරගන්න ඕනේ. වැරද්ද ඉඳද්දිම අපිට දැනෙන හින්දානේ අපි වැරද්ද හදාගන්නේ. අන්න ඒකෙදි වැරදි වෙන පැත්ත බලලා පශ්චාත්තාප වෙනවා වෙනුවට වැරද්දේ ඉඳද්දි මේක දැනගෙන ආපහු ගන්න පුළුවන් ගතිය අපේ භාවනාවේ කොඳුරට පෙළ කියලා ගත්තොත් භාවනා චරිතයේ වටිනාකම කියලා ගත්තොත් මේක මං අම්මගේ අප්පයින් ගත්ත දෙයක් නෙවෙයි සල්ලි වලට ගත්ත දෙයක් නෙවෙයි වරද්ද වරද්ද කරපු නිසාමයි කියන එක පෙන්වන්න අටුවාචාරින් වහන්සලා පෙන්වන සතියට ආසන්න කාරණාව තමයි කලින් කලින් වරද්ද වරද්ද සතිය පිටුම සතියට හේතුව සතියමයි ණයට ගන්න බෑ වෙන්නේ. ඒ නිසා අපි මැරෙන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා වයසට යන්න ඉස්සර වෙලා අසරණ වෙන්න ඉස්සල මේ සතිය පොඩ්ඩක් පිහිටවන්න අඩු ගන්න තටමලා කියන්නේ. අඩු ගන්න උත්සාහයක් කරන් දෙන්නේ නැත්නම් හිතන්න එපා එම අසතිමත් හිතකට ලෙඩ වුණාට පස්සේ මෙවැනි වාසනාවන්ත තත්ත්වයක් දක් ගන්න පුළුවන්. අනික සති පිහිටවන්න බෑ. ඒ වගේම වයසට ගියාට පස්සෙත් මේක කරන්න බෑ. මරණයේදී කරන්න බෑ. ඒක නිසා දරුවත් යනසේ සඳහන් කරනවා භද්‍ර යවවන වයසේදී කලුකෙස් පවතිද්දී ජීවනයේ ප්‍රථම යාමේදී යම් කිසි කෙනෙකුට මේ සතිය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තොත් එයාට මේ සංඥාව අල්ලගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ විතරක් නෙමෙයි සංඥාව හොඳ පැත්තට අරගන්න පුළුවන්. ඉස්සර තියෙන නන්නත්තර වෙන සංඥාවක් නේ. සක්මන කෙලවට ගියාම හිත පිට යනවා. දැන් තේරෙනවා ඒ හිත පිට යන බව දන්නවනම් සක්මන කෙලවට යනකොට අවබෝධයෙන් යනවනම් අවදීන් යනවනම් මෙතෙන්දි හිත පිට යන්න පුළුවන් කියලා. පිට යන වාරයක් පාසාපෝ ගන්න උත්සාහ කරනකොට යෝගාවචරය බුදුහාමුදුරුව අපවත් වුණාට පිරිනුවම් පැයට අවුරුදු 2600කට නැත්නම් 2555 කියලා කියන්නේ තාම ධර්මේ නම් ජීවත් වෙනවා. මේ ධර්මතාවයේ කාගෙන්වත් පිළිුණු වෙලා නැහැ. හැබැයි ඒකට අවදි වෙන්න ඕන. ඒ අවදිය ගන්න බෑ තටමල. ඒකට කරන් තියෙන සත්‍ය පිහිටවල පිහිටවල මේ අප්‍රමාදේ කාරාපක අප්‍රමාදේ සහ කාරක අප්‍රමාදේ වශයෙන් දෙකට කරලා අල්ලගත්තොත් අපිට හැම හැම වරදින වෙලාවකම සතුට වෙන්න කාරණාවක් තියෙනවා. ඒ නිසා සංඥාවේ ඒ මායාකාරී ස්වરૂපය සංඥාවේ තියෙන ඒ කන ගතිය, තවන ගතිය, පෙළන ගතිය, ගැටෙන ගතිය තියෙද්දිම සතිය පිහිටුවලා පිහිටුවලා පිහිටුවලා යම් දවසක තමන්න තේරෙන පටන් අරගත්තොත් වැරදිලා මට දැන් තියෙන මේ හිතෙමින් ඉන්නවයි කියලා එක කනගාටු වෙන්න කාරණාවක් නෙවෙයි. ඒ මතින්ම ආපහු හිතට එනවනම් අරමුණට ඒක ලොකු සතුටු වෙන්න කාරණාවක් නිසා බුරුම ස්වාමීන් වහන්සේලාට ගිහිලා කිව්වොත් එම කමඩහන් සුද්ධ කරනකොට අනේ ස්වාමීන් කොච්චර භාවනා කරත් මගේ හිත පිට යනවනේ කියලා ඒ ශාන්ති පොඩ්ඩක් නතර වෙන්නේ කියලා මෙන්න මෙහෙම කමඩහන් සුද්ධ කරනවා. හිත යන්න ඉස්සෙල්ලා සතිය තිබුණේ අරමුණේද කියලා අහනවා. පිම්බි බහැකිලිමෝ ආනාපානයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉස්සතේ. දැන් හිත පිට ගියාට පස්සේ ආපහු අරමුණ එන්නේ අරමුණටම මේ හිත එන්නේ අරමුණටම කියලා අහනවා. ඒක පිඹීම හෝ හැකිලිමට හෝ ආනපානට කියලා. එහෙමනම් බාධාවක් වෙලා නැහැ කියලා ගණන් ගන්න කියලා. අරමුණේ ඉඳලා හිත පිට ගිහිල්ලා ආපහු අරමුණට නම් ආවේ කාලේ නාස්ති වීමක් විතරයි වෙලා තියෙන්නේ. ආපහු අරමුණට ආපුවේ ගැන සතුටු වෙලා දිගට කරගෙන යන්නේ කියලා. මේ මේ කියන්නේ මේකම තමයි. එහෙම නැත්තම් කියනවා හිත පිට යන එකේ මුලැමැදාක බලන්නේ. හිත පිට යන්නේ ඉස්සෙල්ල මුල තිබිලා තියෙන තරමුනේ පිට ගිය වෙලාවේදී මැද තිබිලා තියෙන සද්දක හෝ වේදනාවක හිතවිලක අගක් තියෙන අරමුණේ. එහෙමනම් දැන් தત્වේ තුනෙන් දෙකක් මගේ ඇති. තුනෙන් එකක් මාරේ ඇති. ඒකට යෝගාවචර තියෙනවා කවදා හරි මට පුළුවන් වෙයි එහෙනම් පිට පිට ගිය වෙලාවෙදිත් ඒකත් හොඳට දැනගෙන නොසැලී ඉන්න. ඒක තමයි හම්බ වෙන ප්‍රධානම ලාභය. හිත පිට යනවා කියලා නොසැලෙන්න නම් හිත පිට යන ඉස්සලා තරමුනේ හිටියේ හිත පිට ගිහිලා සුව වුණාට පස්සේ තරමුනේ ඉන්නේ ඔය අතරමැදි තුනෙන් එකක් වැරදුනාට විභාගේ ලකුණු 166ක් මට දැන් ලැබිලා තියෙන කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ යෝගාචරය ඊට පස්සේ කවදාකවත් චෝදනා කරන්නේ මට හිත පිට ගියා මට සද්ද ඇහුණා මට මේ වේදනාව එයා දන්නවා ඊට ඉස්සෙල්ලා සතියේ පස්සේ සතියේ නම් මම කවදා හරි මැදක් අල්ලනවා. මැද අල්ලනවා කියන්නේ වෙන මොනවක් නෙවෙයි. සැලෙන්නේ නැහැ. ශබ්ද වේදනාවලින් මාව දැන් සලන්න බෑ. ශබ්ද ගිහිල්ලා පස්සේ හරි කමන්නේ මට අරමුණට ගන්න පුළුවන්. ඒකට කියනවා පමාදේන කම්පතිටි සති බලං ප්‍රමාදේ වැටෙනවා. නමුත් නොසලී සිටීම තමයි බුදු මතය, බුද්ධ මන්තරේ, බුද්ධ යන්තරේ මේක සඳහා සාමාන්‍ය සතියක් තිබිලා බෑ බලවත් සතියක්. ඒකට තමයි සති බලය කියලා කියන්නේ. ඒ සති බලයට යනකොට සංඥාව එන්නේ එන්නේ එන්නේ දුර්වල වෙනවා. සංඥාවේ තියෙන විචිත්‍රත්වයේ දුර්වල වෙලා සතිය බලවත් වෙනවා. ඊට පස්සේ යෝගාවචර තියෙනවා යම් ඒක මේ ඉන්දිය සංවරය ගැන කතා කරනකොට සර්වඥාන්සේ කතා කරලා තිනවා චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං ඇහැට රූපයක් දක්නකොට මනාපේ හෝ අමනාපේ පහළ වෙනවා යත්වාදි කරන මේ තං අසංවිතං විහරන්තං uppajjeyum පාපකා අකුසල ධම්මා තත්ත චක්කු ඉන්ද්‍රියේ සංවරේ අපජ්ජති චක්කුන්ද්‍රියේ න නිමිත්තක් ගායී හෝති න අනුභ්‍යංජනක් ගායී හෝති යම් ආකාරයෙන් ඇහැට රූපයක් දැකලා Tamanට මේ මනාපේ පුදුනා මේ යමනාපේ පුදුනා කියලා මේ සංසිද්ධිය දැක ගන්න පුළුවන් නම් යෝගාවචරයට යම් ආකාරයකින් සතියෙන් නොපිළීම නිසා පහළ වෙන්න පුළුවන් මේ රාගානුසේ දෝසානුසේ දැනගත්තා නම් ඒ යෝගාචරය ගැළවීම සඳහා මොකද්ද කරන්නේ? දකින රූපයේ නිමිති ගන්න යන්නේ නැහැ. ව්‍යංජන අනුව්‍යංජන ගන්න යන්නේ. නිමිති අනුව්‍යංජන ව්‍යංජන ගත්තයි කියලා කියන්නේ රූපෙට මත් වුණා. ප්‍රපංච කෙරුවා. සත්‍ය කියන්නේ රූපේ දකින්නකොට රූපයක් දැක්කා දැක්කා කියලා මෙනෙහි කළ අරමුණට ආවොත් ඒකට කියනවා රූපේ නිමිති ගන්නෙ නෑ රූපේ ව්‍යංජන අනු ව්‍යංජන ගන්නෑ කියලා. ඒක කියනවා අනිමිත්ත කියලා තමයි ඔකට කියන්නේ. අපි සිංහලයේ ඔකට කියන්නේ මම සුද දැක්කයි කියලා. මම සුද්ද දැක්ක ඉන්නහට මොන වුණාද කියන්නේ මන් දන්නේ නැහැ. වැඩක් කරගෙන ඉන්නකොට කවුද ගියා? මෙතනින් අහවලා ගියාද මන් දන්නේ සුදක් නම් යනවා දැක්ක මන් දන්නේ කවුද කියලා. ඒ කියන්නේ එයා ව්‍යංජන අනුව්‍යංජන නැහැ. මෙන්න මේක තමයි ඔය පෙරේද ප්‍රශ්නයක් අහලා මම පොඩ්ඩක් නතර කරේ. මේ රහත් මාර්ගයේ සඳහා අනිමිත්ත, අපණීත, ශුන්්‍යත කියලා මාර්ග තුනක් විමුක්ඛ මාර්ග තුනක් සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියනවා මේක මේ බණ පොතේ නිරෝධ සමාපatti නැගිටට පස්සේ මේ තුනෙන් එකක් විවෘත වෙනවයි කියලා. අනිමිත්ත, අපණීත, ශුන්්‍යත. දකින මොනම දෙයකවත් නිමිති ගන්නෑ. ඒක හොඳයි නරකයි මංගලයි ආමංගලයි සුභයි අසුභයි හරි වැරදි මොකක්වත් නැහැ දකින්න දේ දකින්න වශයෙන් ප්‍රමණයකට කියනවා අනිමිත්ත කියලා. මේ අනිමිත්ත එන්නේ අනිච්චානුපස්සනාවේ ලකුණක් විදියට. නিত্য වෙන්න නම් නිමිති ගන්න වෙනවා. මෙයා දැක්කා හොඳයි නොදැක්කා හොඳයි අසුභයි අසුභයි වශයෙන් දැකපු දේ හපහපා කාලා ඕජාව රස විඳීමට කියනවා අපි නිමිති ගන්නවා ව්‍යංජන ගන්නවා අනව්‍යංජන ගන්නවා. එහෙම වුණොත් ඒකේ චිත්තක්ෂණ කීපයක්ම දුවලා නිත්‍ය සංඥාව ඇති වෙනවා. අනිත්‍ය සංඥා හොඳට දිනු කෙනෙක් නට තියෙනවා මේ එන දේ Tamanට ඉදිරියට ඉදිරියපත් වෙන දේ කිසිම නිමිත්තක් නැහැ. නිමිත්ත දෙන්නේ අපි. සංඥාව දෙන්නේ අපි. ආනේ සංඥාව නොදී එන දෙයට එnderලා බලන්න හිටියොත් ඒකෙන් කිසිම අවඩක් සිදු වෙන්නේ නැහැ. මේකදී මට මෙහෙම නිදර්ශනයක් මතුණා. මේ වැස්ස වෙලාවට අහසේ වලාකුළු එකිනෙක තැර වෙනකොට අහසේ වලාකුළු විශාල ආරෝපණ ඇති වෙනවා. ඉතින් ආරෝපණය පොළොවට සම්බන්ධ වෙන එක තමයි අකුණු ගහනවා කියලා කියන්නේ. ඉතින් මේ අකුණු ගහන වෙලාවේදී සමහරට අහස උඩදිත් අකුණු ගහනවා සමහරට පොළොව මට්ටමින් අකුණු ගහනවා. මේ අකුණ යන්නේ පොළවෙන් උඩට යන තද සර්ජ් එකක් දිගේ තමයි ලොකු ආලෝක තර මේ ඒ අංශු එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන රාශිය පොළවේ උඩට පැන්නේ නැත්නම් අහසේ තියෙන අකුණ පොළොට වදින්නේ. ඇත්තටම පොළවේ තියෙන ගොඩනැගිලි සහ ගස් නාස්ති වෙන්නේ අර පොළවේ උඩට යන සර්ජ් එකෙන්. උඩින් පල්ලෙහාට එන අකුණෙන් නෙවෙයි. ඒක නිසා අකුණු ගහන වෙලාවට මේ හැම ඉලෙක්ට්‍රික් සර්කිට් එකකම නෙගටිව් එකේ නෙගටිව් වයර් එකේ ඉන්න විශාල කරන්ට් එකක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ පොළවෙන් උඩට යන එක. අපි හිතන්නේ අකුණු ගහන්නේ අහසෙන් පොළොවට කියලා නෑ. අහසෙන් පොළොවට ගහන අකුණු ගන්න පොළවෙන් ඉහළට කඩාපයින ලොකු ඉලෙක්ට්‍රෝන ධාරාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි එන අරමුණ එනකොට ඒක අපිත් එක්ක සම්බන්ධ නම් මෙහෙන් එළියට පනින සංඥාවක් තියෙනවා. මේ සංඥාවත් එක තමයි අරමුණ ගැටිලා ඒක දකින්න දෙයක් අහන දෙයක් වාටපත් වෙන්නේ. මෙහෙන් එළියට සංඥා පනින්නේ නැත්නම් කිසිම අරමුණක් අපිට ඇවිල්ලා කුප්පන්න පුළුවන් ගතියක් එන්නේ කිසිම අරමුණක් අපිට ඉද්දන්න පුළුවන් ගතියක් එන්නේ රිද්දන්න පුළුවන් ගතියක් එන්නේ ව්‍යාබාධ කරන්න පුළුවන් ගතියක් එන්නේ වේදනා කරන්න පුළුවන් ගතියක් එන්නේ ඊට වඩා අපි දොස් කියන්නේ මොකටද ඒ අරමුණ ඇවිල්ලා මගේ හැප්පුණා ඒ අරමුණ ඇවිල්ලා මගේ මට ඉද්දෙවයි කියලා. නමුත් ඒ අරමුණ අනිත්‍යව තියෙද්දි මෙච්චර තියෙද්දි මේකම ඉද්දෙන්ට හේතුව මොකද ඒ අරමුණ વિશે අපේ සංඥාව ඉදිරියට පැනලා තියෙනවා. හොරාට ඉස්සලා කේල් පැන වැඩ පැනලා තියෙනවා. මෙන්න මේකේ වගකීම ගන්න යෝගාවචරයේ එකක් වෙයි. කවදාකවත් ඊට පස්සේ කාටවත් චෝදනා කරන එකක් නෑ. කවදාකවත් අයිතිවාසිකම් ගිලා සටන් කරන එකක් නෑ. මේ හැම චෝදනාවකටම හේතුව Tamangeema කඩප්පුලි විඤ්ඤාණා. නොකෑමනා සංඥාව. දහපදුරා සංඥාව. චාරයක් නැති සංඥාව. කොඳුයට පෙලක් නැති සංඥාව කිසි විලිලැජ්ජාවක් නැහැ. කිසිම සංඥාවට නැහැ සදාචාරය. ඒක හොඳට පේනවා හීන දකින්නකොට. ඒක හොඳට පේනවා බිව්වට පස්සේ මිනිස්සුන්ට වෙන දේවල්. සංඥා නිසිසේ වැඩ කරන වැඩ කරන්න ගියාම අර අහසේ තියෙන ආලෝපන එනකොට මේ පොළවෙන් උඩට පනින්න වගේ මතුවෙන රූප ශබ්ද ගන්ධ රස වලින් එකකට පනිනවා පයින්කත් එක්ක සම්බන්ධ වෙනවා ඊට පස්සේ එයාගේ දෝෂේ කියනවා ඒ නිසා සංඥාව පිළිබඳ අවබෝධය තියෙන කෙනෙක් කවදාකවත් කියන්නේ මම මේ ස්ත්‍රියාවක් දැකපු නිසා මට රාගෙ මතුණයි කියලා එයා කියන්නේ ඇතුලේ තියෙන මගේ රාග කාම කාම රාග භව රාග විභව රාග නිසයි ඒ රූපේ මට අරමුණු වෙලා තියෙන්නේ. තමන්ගේ ඇතුලේ තියෙන කෙලෙස් නිසායි. බාහිර තියෙන දෙයක් නිසා නෙවෙයි. ඒ නිසා බාහිර තියෙන රූප සුදු පාට කරලා යුවා චාම් කරලා හරියන්නේ නැහැ හිත හදනකම්. සරුවචන්සේ කවදාකවත් ලෝකෙ මට්ටම් කරන්න කිව්වේ නැහැ. කවදාකවත් ලෝකෙ සදාචාර කරන්න වෙලා හැදෙන්න පුළුවන් කතාවක් කිව්වේ නැහැ. සදාචාර කරන්න සීල සමාධි ප්‍රඥා පුරන්නේ. මේ සංඥාව පිළිබඳව දැනගෙන කටයුතු කරොත් ඒ මනුස්සයා සදා කාලෙටම හික්මීමකට ඇති කරනවා. අපි කරන්න හදන්නේ ලෝකයේ තියෙන කාම වස්තු නැතිකරන්න හදනවා. ලෝකේ සදාචාර කරන්න හදනවා. කවදාකවත් හරියන්නේ නැහැ. ඒකට කියනවා පොළවට හං එලන්න යන්න එපා. මේ කකුල් දෙකට සරපු දෙයක් දාගන්න කියලා. එතකොට මුළු හැම ලෝකෙටම හැම එළුවා වගේ තමයි. ඔය සදාචාරාත්මක සදාචාරවාදීන් තමයි මේ ලෝකේ ආගම් ඇති කරන මේක වනසලා තියෙන්නේ මිනිස්සයා. බුදුජානනාංශිකව එක ලෝකෙට අජිදයන්නේ මේ සංඥාව දන්නවනම්. ඒ සංඥාව නිසායි මේ එළියට පැනලා මේ දේවල් අල්ලගන්නේ ඔය අටුවාවේකට සඳහන් කරලා තියෙනවා කළුදී පොකුණේ භාවනා කරපු හාමුදුර කෙනෙක් අනුරාධපුරයට යන්න පිටත් වෙලා තියෙනවා උදේ අරුණේදී උදේ පාන්දරම. ඉතින් පිනිපිට හතිය කියලා එකක් තියෙනවා ඒ මිනිස්සුන්ගේ උදේ පාන්දරම ගමනක් යන්න ගියාම පිනි පිනි වේලෙන්ද ඉස්සල්ලා ගම කොච්චර ඇවිද්දත් වෙහිසක් එන්නේ. ගෝයම් නෙලන අම්මලා පිනිපිට හත්ති කියලා එකක් තියෙනවා. ඒ උදේ පාන්දරම කුඹරට බහැලා ඒ පින්න තියෙන කම්ම හතියක් වැඩ කරනවා. ඒකට කියන්නේ පිනිපිට හතිය කියලා. අන්නේ පිනිපිට හතිය මේ හාමුදුරු පාත්‍රෙත් බැඳගෙන එළියට ගිහිල්ලා තියෙනවා කැලේ. යනට ලාවට අඳුර කපාගෙන එනකොට අරුණ එනකොට කාන්තාවක් උකුල් මුකුළු පාගෙන එනවලු අනුරාධපුර පැත්තේ ඉඳලා කළුජේ පොකුණු දිහාට. ඒ ආම්දුරෝ දකිනකොට යම ඒ කාන්තාව ඉඟි බිඟි පාලා තියෙනවා. උමරිපාල හිණාවක් වෙලා තියෙනවා. ආම්දුරෝ බලපු ගමන් දැකලා තියෙන දත් ටික. ඒකල ඒ දත්තට සංඥාව අරගෙන ඒ ස්වාමීන් වහන්සේ දිස්වා දන්තං තස්සා දන්තං ටිකක් දිස්වා පුබ්බ නිමිත්තං අනුස්සරි. තතේව ධීරෝ මහා තේරෝ අරහත්තං අපාපුනී කියලා පුංචි ගාතාවක් තියෙනවා. මේ මේක විස්තර කරන තැන විසුද්ධි මාර්ගයේ ඒ ඇට ටික දකින්නකොට මේ ආහඳුර හොඳට අට්ටික සංඥා වඩපු කෙනෙක් නිසා අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා ඒක මෙනෙහි කරන්න පටන් ගත්තා. මෙනෙහි කරනකොට ඒ ස්වාමීන් හොඳට කලින් වඩපුවර අට්ටික සංඥාව නිසා මේ ධාතු මනස කාණ්ඩ හිත වැටෙනවා. මේ තද ගතිය, ඇටවල තියෙන තද ගතිය, පය තියෙනකෙත් තද ගතිය, ඇටවලත් අද ගතිය, පාත්‍රයලා ඉනවා ඒකෙත් අද ගතිය. මේක මෙනෙහි කරගෙන ඉන්නකොට මුළු ධාතු මනසිකාරයේම හිතට මෙනෙහි වෙලා පියවර කීපයකදී rahat වෙලා තියෙනවා. මේ සංසිතාම සතුටින් දැන් යන ගමන යනකොට පුරුෂයෙක් ඉස්සරහට අවිල්ලා අහලා තියෙනවා ඉත්‍යාවක් දැක්කේ නැද්ද ස්වාමීන් වහන්සේ කියලා. ඒ ශාසිකවල ඉත්‍යාවද පුරුෂයා දන්නේ ඇට පේලියක් නම් යනවා දැක්කයි. දත්තර පේලියක් යනවා දැක්කයි කියලා. ස්ත්‍රියව දැක්කන වෙන ඕනම පුරුෂයෙකුට ඇති වෙන්නේ කාමරාගය. මේ ස්වාමීන් වහන්සේ ගත්ත සංඥාව අට්ටික සංඥාව ගත්තේ. ඒ මොකද කලින් පුරුදු කරලා තිබුණ නිසා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට මේක රාග දර්ශනයක් උනේ නැහැ. අසුබ දර්ශනයක් උනා. කලින් පුහුණු කරපු නිසා. වෙලා තියෙන්නේ මොකද්ද මේ පුරුෂයත් එක්ක ස්ත්‍රියව ඊට ඉස්සල දවසේ ගෙදරදී රණ්ඩු කරලා. රණ්ඩු කළ පාන්දරීම නැගිටලා අම්මා ඉන්න ගෙදරට හොරෙන් යන්න හදලා තියෙන තියෙන්නේ. පුරුෂයෝ ටිකක් පමා වෙලානේ නැගිටින්නේ. ඉතින් මනුස්සයා නැගිටලා බලනකොට ඕන ඉස්තිරියාව නැහැ. ඒ මනුස්සයා දන්නා වෙන තැනකට යන්න යන්න ඉන්නේ අම්මා බලන්න තමයි නැන්දම්ම බලන්න තමයි එළවගෙන යනකොට ඒ පාරේ කවුරක්වත් මිනිස්සු නැහැ. හාමුදුරුවෝ දකින්නට මේ මනුස්සයා දන්නවා ෂුවර් එකටම ඉස්සලා ගියා නම් ඉස්තිරියාවක් මෙමන මේ හාමුදුරන්ට හම්බ වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ඉස්තිරියාවක් යනවා දැක්කද කියලා. ඉස්තිරියාවද පුරුෂයද කියන දන්නේ දත්තට පෙලක් නම් ගියයි කියලා තමයි හාමුදුරුවෝ කියන්නේ. ඒ මොකද මේ සංඥාවේ හඳුර කල්ලාතෝ පොඩ්ඩක් පුහුණු කරලා තිබිලා තිබුන නිසා අනිවාර්යම රාග දනවර අරමුණක ඒසෝංශ දැක්කේ අසුබේ. ඒ නිසා ලෝකෙට චෝදනා කිරිලි එමෙතන ලෝකෙන් අයිතිවාසිකම් ඉල්ලනවා අපිට භාවනා කරනකොට සද්ද ඉන්න දෙන්න එපා. අපිට භාවනා කරනකොට අසුබ දර්ශන මේ නරක දර්ශන පේන්න තියන්න එපා. අපිට භාවනා කරන නානා ප්‍රදේවල් මේ ඉල්ලන්නේ මේ අපේ සංඥාවේ තියෙන ඔද්දල් ගතිය නිසා අපේ සංඥාව අපිට පාලනය කරගන්න බැරි නිසා. ඇත්තට මේකෙන් කියන්න හොඳ නෑ භාවනා මධ්‍යස්ථාන කියලා හද්ද කරන්න කියලා. භාවනා මධ්‍යස්ථාන කියලා කරන්න කියලා ඒක ඇත්තට දෙන්න ඕන පුළුවන් තරම් මේ පුහුණු කරන කෙනෙක් නේ. ශබ්ද නැතුව, ගන්ධ නැතුව, රස නැතුව, වහත නැතුව හොඳට භාවනා කරන්න දීලා හැබැයි යෝගාවචර දැනගන්න හැමදාම මේ උරතලේ බෑ. මේ සංඥාව අල්ලා ගන්න ඕනේ. කොතෙන්ද අල්ලන්නේ? සක්මන් කරලා හැරෙන වෙලාවේ. පරියන්කෙන් නැගිටලා එළියට යන වෙලාවේදී හැම වෙලාවෙදී මේ සංඥාව ඇස් දෙක වහගෙන පරියන්කේ ඉන්නකොට සංඥාව පාලනයක් හරිද තිබුණාට ඇස් දෙක ඇරලා ලක්මන යනකොට අඩු වෙනවා ඒක පුහුණුවක් එදිනදා වැඩ කරනකොට ඉරියාපත සංදිවල සංඥාව පොද්දල් වෙනවා ඒක පුහුණුවක් ඊටසේ ගෙදර ගියාට පස්සේ අපිට මේ හුරතල් නැහැ নানা ප්‍රකාර වැඩ කරන්න වෙනවා දහසකුත් වැඩ කරනකොට සංඥාව පිළිබඳ අවදියෙන් හිටියොත් මේ මේට වැඩිය හොඳ පාඩමක් තියෙනවා. ඒ නිසා සංඥාවේ දක්ෂකම ඇති කරගත්ත මනුස්සයා දන්නවා මේ සංඥාව පාලනය කරගන්න නැත්තාකල් සංඥාව අපිට අපිව කාදමනවා. සංඥාව ඉද්දනවා. සද්දාව රුප්පනවා. සංඥාව ඝටනවා. සංඥාව ව්‍යාපාද කරනවා දුක් දෙනවා. කවදා හෝ සංඥාව අර වගේ අකාරාපකප්පමාද කාරකප්පමාද කියන මට්ටමට අරගත්තොත් එයි නොසලී සිටීමෙන් ඒ යෝගාවචරය සංඥාව තමන්ගේ අතේ අතට ගන්නවා. අතේ අතට ගත්තට පස්සේ ඒ යෝගාවචරයට උතුරු කෘති වෙන්න ගියත්, දකුණු කෘති වෙන්න ගියත්, නැගෙනහිරට ගියත්, බස්නාහිරට ගියත් භාවනාව කඩන්ඩ අරතියක් පහල කරන දෙයක් ඉන්නේ නැහැ. භාවනා රතියම තමයි වැඩේ. චයින්ද ඉන්ද ඉන්ද ඉන්න අර ගොරෝසු සංඥාව ඊටාම තුනී කාටවත් කුප්පන්න බැරි සැලෙන්නේ නැති සංඥාවක් කියලා තමයි මේ දෙයක් දැක්කට නිමිති නොගැනීම තුලින් අනිමිත්ත සංඥාවෙන් අනිමිත්ත විමුක්තියක් ඇති කරගන්නවා. එතකොට යමක හඳුනා ගැනීමේ වෙනස්කම් නැතිනම් සියල්ල සමතලේ නම් තේරීමක් හෝ වැඩි අභිරුචියක් එන්න බෑ. උදාහරණයක් ගත්තොත් එහෙම ගංගානම් ගඟේ තියෙන වැලියට වැලි තලාවක තියෙන වැලියට එක එකක් අනිත් එකක් අතර වෙනසක් නැත්තම් මන්ට මේ වැලියට දීපන් කියලා අපි රණ්ඩු කරන්නේ කොයි එකත් එකයි. ඒකට තේරීමක් අවශ්‍ය නැහැ. ඕකේ මණිකක් තිබුණොත් විතරයි ඔක්කොම රණ්ඩු කරන්නේ. සියල්ලම සමානයි නම් අපිට දැන් අපේ පොඩි නිරිසුවේ බාසුන්නේ ඉස්සර හිටියා මේ පොඩි නිරිස් කියලා මේ කැපකාරී. එයා කියන අවසර මේ හැම කෙනාටම ගෙහෙල් කෙනේ මුල ඇවරියෙන්ම ලෝණ කරන්න. ඉතින් ඇවරිය තියෙන ඇවරියෙන් කොයි කෙහෙදී කාවත් රණ්ඩුවක් නැහැ. හැම කෙනාට මුල් ඇවරියෙන් ඉල්ලන ඉතින් රණ්ඩු තමයි. කොහිතනක් තියෙන එකම රහක් එතල් ගෙඩිය කියලා දන්නවනම් කොයි එක දුන්නත් ඉවරයි. අන්නේ වගේ සියල්ල සමතත්වයට ආපම රණ්ඩුව නැති වෙනවා. ඒකට කියනවා අපනිහිත කියලා, පනිද්දී කියලා කියලා කියන්නේ ප්‍රාර්ථනා. අපිට කිසිම ප්‍රාර්ථනාවක් ඉන්නේ සියල්ල සමානයි. ඉක්මන් වෙලා ගියත් එක, පස්සෙන් ගියත් එක ඔක්කොම එකයි. එතකොට තියෙනවා මේ ලෝකයේ තියෙන නිමිටි ගන්න ගතිය සහ ප්‍රාර්ථනා කරන ගතිය තියෙන හුදු මතු පිටේ පමණයි. ඇතුලේ මොකක්වත් වෙනසක් නැහැ. මේ සායමේදී මේ ආලවට්ටමේදී මේ පිට ගාමන එකේ තියෙන ඕක විනිවිද දැක්කනම් මේක ශූන්‍ය දෙයක් බව මේ ලෝකේ රණ්ඩු කරන දෙයක්වත් ඊර්ෂ්‍යා කරන දෙයක්වත් කෝධමාන කරන දෙයක්වත් නැහැ තේරෙම මැරෙනවා. ගණන්කාරකම්, හයිය තියෙනකම්, නම්බුකාරකම්, නිලිය තියෙනකම්, ආඩම්බරකම්, සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම්. මේ ඉන්න ටිකට් නෙමේ තේරන් තේරම කරන්නේ මේ පිටපේන තියෙන මේ සංඥාවට අදාළ මේ පිටපොත්තේ තියෙන දේ. මේක හරහා බැලුවොත් කිසි කෙනෙක් අතර මොනම වෙනසක් නැහැ. දැන් ඔය විද්‍යාවෙන් ගිහිල්ලා දැන් RNA DNA වලට කඩලා මිනිස්සුගේ තියෙන ඥාන විස්තර කරලා බලනකොට මොනම තාලකින්වත් බැරිලු විද්‍යාඥයෙකුට දෙන්නේක වෙනසක් දකින්න. තියෙනවනම් 190 99ක්ම සමානයි. අන්තිම 0.02ක වෙනසක් තියෙනවලු. ඒ වුණාට අපිට දෙමළෙකුට සිංහලෙන් දැක්කොත් මරා ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඉස්තිරාට පුරුෂයෙක් දැක්කොත් අල්ල බදා ගන්න ආසාවක් එනවා. ඉස්තිරාට ඉස්තිරාට දැක්කොත් නම් ටිකක් කඳු කරනවා ඊර්ෂ්‍යා කරනවා. මේ ඔක්කොම තියෙන්නේ මේ 0.02 තමයි. මේකට තමයි මේ ඔක්කොම ඊර්ෂ්‍යා ක්‍රෝධ මන කරන්නේ. මේ සංඥාව මේ සෙල්ලම කරන හැටි. මේ පුංචි පිටපොත්තේ තියෙන සිවියට අපි මේ මෙච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කර රණ්ඩු කරන හැටි දැක්කොත් අනේ මේ තණ්හා තණ්හාව අපිව කාදමන හැටි සංඥාව. අපිව කාදමන හැටි බුදුහාමර මේ 100%ම දැකලා අනේ මිනිස්සෙයිනේ manussකම සලකපල්ලා. කල්ප කිතර මිනිසයා කියලා සම්ඩු කරන්නවකත් වෙන ජාතිකයා වෙන ආගම්කාරයා කියලා කපන්න කොටන්න බලන්නත් යනකොට අර 98ට 99.98ක් තියෙන සම්බන්ධකම් සේරම පැත්තක දාලා මේ සංඥාව විචි මතු කරලා දෙන මේ මතුපට ලෙල්ල නිසා ඒක විනිවිද දකින්න බැරිකම නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කොච්චර ගැටුම් ඇති කරගන්නවද කොච්චර සැලෙනවද කොච්චර ප්‍රශ්න ඇති කරගන්නවද භාවනා මධ්‍යස්ථානට ආවත් gedara තියෙන දේවල් කල්පනා කර කර මේ සංඥාවේ තියෙන කෝලං මේ සංඥාවේ තියෙන හෙය්‍යම්මාරු මේ සංඥාවේ තියෙන චපල ගති දන්නවනම් අපි තේරුම් අරගන්නේ මේක හුදු මනෝලෝකයක් විශේෂයෙන්ම කායනුපස්සන ඉවර කරලා පස්සේ මුළු භාවනාව මනෝලෝකයක් මේ මනෝලෝකේ තමයි අපි පරික රූප පේනවා ආලෝක පේනවා අර ධාන මේ විපස්සනා ඥාන මේ සෝවාන් ආදි වශයෙන් සේරම හුදු සංඥා ටිකක් විතරයි මේවට තමයි අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ භාවනා ලෝක සේරම සංඥා පමණයි මේ සංඥා විරත්තසන සම්ති ගන්තා. සංඥා නැති වෙච්ච වෙලාවේ ගැට ගැහිලි නැහැ. හරි ආරණි රවුල්. ඒ නිසා මට මතකයි එක්කෙනෙක්ගෙන් අහලා තියෙනවා කොහොමද දැනගන්නේ භාවනා ජීවුණුනයි කියලා කොහොමද දැනගන්නේ මේ කෙලෙස් නැති උනායි කියලා කොහොමද දැනගන්නේ සංඥා නිරයි. එයා ඊට පස්සේ ප්‍රශ්න අහන එකක් නැහැ කියලා කිව්වා. ප්‍රශ්න අහන්නෙම ඔය ඇතුලෙන් එන ඔය මොකද්දෝ තියෙන කුයි කුයි ගන්න ගතියක්. කිචි කැවෙන ගතියක් කියලා. මොකක්වත්ම නැහැ ඊට පස්සේ ප්‍රශ්නාට දැනන්නේ ඊගාදාස් මේක දිහා බලපුවම ඉවරයි. ඒ නිසා මේ සංඥාවල නිසා පුදුම විදියට මනුෂයාට මේ ඉදිච්ච බත කාලා බුදියා ගන්න හම්බ වෙන්නේ ලැබිච්ච මේ දේ ගැන සතුටක් නැහැ නොලැබිච්ච දේවල් ගැන පුදුමාකාර එළවණ ගතියක් තියෙනවා ඒක නිසා ලුණු වතුර බොන්නා වගේ. ඒ නිසා ගිනි අඟුරක් අතින් අතට මාරු කරන්න වගේ පුදුමාකාර දාහ ගතියක් ඇති කරනවා. මේ ලෝකෙන් තියෙන දේවල් නෙවෙයි සංඥාවෙන් මවාපාන දේවල්. ඒක බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සන අපිට කිව්වට පස්සේ අපි ඒ සඳහාම භාවනා කරන නිසා විශේෂයෙන්ම මේ පතක් කරන විපස්සනා භාවනා කරන නිසා සතිය වඩන නිසා මේවා එනකොට මේ භාවනා අභ්‍යාස කරගන්නවා මිස නැත්නම් භාවනාවට සාධක කරගන්නවා මිස බාධක නෙවෙයි බාධක වුණොත් කෙලස් කෙලස් නිසයි එක බාධක වෙලා තියෙන්නේ සාධක කරගන්න ගියාට පස්සේ අපි අවුරුදු 2600 පරණ අවුරුදු 2000 කණක් හැතැම්ම දාස් ගණන් ඈත ගතියක් නෙමෙයි නිකම්ම නිකන් වැටෙහි අපි සවැත්නුර ජේතවනාරාමේ සරුවච්චන් වහන්සේත් එක්ක ඉන්නවා. ධර්මයේ තියෙන සජීවීකම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මම අර කිව්ව විදිහට රූප ගැන වේදනා ගැන සෑහෙන අවබෝධකින් තමයි අපට මේ සංඥා පිළිබඳ අවබෝධය ගන්න පුළුවන් එක නිකම් මේ එකක් නෙවෙයි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ භාවනාවකදී අපි කායන උපසනා සතුට වුණා නම් සාර්ථක වුණා නම් වේදනා පිළිබඳ tempat බවට ඇති වුණා නම් මේ කොහෙන්ද මේ එළවුම කොහෙන්ද මේ ජවය කොහෙන්ද මේ සංස්කාර කොහෙන්ද මේ චේතනා පහළ වෙන්නේ කියලා බැලුවොත් මේ සංඥාවේ තියෙන පොඩි හැලහොලමන් කර්මචා තමයි. ඒ වෙදි නොසලී ගණන් නොගෙන යන්න ඇරියොත් ඒක විසින්ම සංඥාව තුනී කරලා අපි සංස්කාර පිළිබඳ විඥාන පිළිබඳ ප්‍රශ්න ඉතුරු කරයි මේ වගේ සාන්තියක් ඇති කරලා දෙනවා. ඉතින් ඒක පරියන්කේදී විතරක් නෙවෙයි සක්මනේ විතරක් නෙවෙයි ඉදින්දා වැඩවලත් තියෙන එක යොදවලා බලණ්ඩයි අපිට මේ කාර්ය බහුල ජීවිතයක් හම්බලා තියෙන්නේ මම මේ ගොඩක් බණ කියනකොට සම්බන්ධ කරගන්නේ. ගියැත්තෝ ඒ ගියැත්තන්ට මේ පැවිද්දන්ට වගේ සම්පූර්ණ ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ සංඥාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවනම් ඒ ගිහි පැවිදිකමත් සුදු සංඥාවක් පමණයි. ප්‍රශ්නේ තියෙන්නේ එනේන චිත්තක්ෂණේ අපි අවදියෙන් ඉන්නවද කියන එක තේරුම් ගන්න. ඒක තවදුරටත් සහති කරගන්න, විසද කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනා මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. ඔයකුත් විනාඩි 45ක් විතර අපි අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා ටිකක් සැර වැඩි දුර වැඩි ඒ වුණත් මම චාරිත්‍රානුකූලව අහනවා මේ කියපු දේ පිළිබඳව කියන්න කරන්න දෙයක් තියෙනවා නම් ඒක සඳහා අපි සුවල්ප වේලාවක් අරගමු. එහෙම නැත්නම් නැත්තිනම් දවසේ වැඩ කටයුතු නිමා කිරීම වශයෙන් ඊත්තාවතා ചാදී ගාථා සජ්ජානාට පෙළඹෙමු. ඒකම තව තැනකදී කියුණා මේ භාවනා කරන නිසා Tamanට යම්කිසි අකුසලයක් හරි වැරද්දක් කරනවා නම් දැනෙනවා කියලා ඉතින් ඒ දෙකම ගැන හිතලා මම අහන්න කැමතියි දැන් භාවනා කරනකොට භාවනා ශක්තිය වඩනකොට තමන්තර යම් දැක්කම රුප්පණය වෙන ගතිය අඩු වෙන ගතියක් තියෙනවාද රුප්පණ ගතිය. ඒක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ අපි භාවනා කරන එකනදී අපි කියනවා මේ කම්පන ගතිය අඩු වෙනවා. පමාදේන කම්පති. පමාවේ වැටෙනවා ඔය කම්පන වෙනවා කියලා කියන්නේ නිකම්ම නිකම් කරදරයක්. කම්පන නොවී හිටියොත් බේරෙන්න පුළුවන්. කම්පන වෙන එක අත්‍යවශ්‍ය නැහැ. අපි පමා වැටෙනවා කියලා කම්පා නොවීමට අපිට බුදුහාමුදුර ලයිසන් එකක් දීලා තියෙනවා. යෝගාවචර හිතනවා කම්පා වීම සදාචාරයක් කියලා. වැරදි උපුරාට පස්සේ වැරද්ද පිළිබඳව පශ්චාත්තාප වෙනවා. පශ්චාත්තාප වෙන්නේ නැවත හදාගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා මේක අමතක කරලා ඊගාට කරන්න තියෙන වැඩේට සියලව ගන්න පුළුවන් නම් ඒක ලොකු යෝගාවචර ගතියක්. කලබලයක් වුණා, අතපැසුවීමක් වුණා, සතෙක් මැරුණා, හොරකමක් සිද්ධ වුණා මොනවා හරි වුණායි කියලා. ඉතින් දැනගන්නවා මම මීට පස්සේ ආයති සංගරේ පිණිස අදිෂ්ඨානයක් ගන්නවා. වෙච්ච දේ ගැන තැවෙන්න යනවා. ඒ තැවීම තමයි අකුසලයේ වෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් ඒක අයිතිවාසිකමක් කරගෙන තියෙනවා මේ වෙච්ච දේ පිළිබඳ පශ්චාත්තාප වෙන එක බුදුන්වත් උදව් කරන්න බෑ කෙනෙකුට. ඉතින් ඒක නිකන් මේ පව් කරලා පව් වලට නොසලී ඉඳ ඔක්කොටම හම්බෙන chance නැහැ. ඉතින් ඒක තමයි සීලක පිළිහිටන්න ඕනේ, සතිය පිළිහිටවන්න ඕනේ යම්කිසි ඉදිරියට යනකොට තමයි ඒ පුදුරට තියෙන මේ ලෝකේ ඉන්නකම් මොන්නම තාලකින්වත් පවුන කර ඉන්න බෑ. රහතන් වහන්සේටවත් බෑ. උන්වහන්සේට කරන්න තියෙන මේ ජීවත් වෙන තාක්කල් ඒ ස්කන්ධ පරිණිරවාණයට යනකම් මේ ගැතුම මේ හැපිල මේ මේ ගැතුම තියෙනවා. Taman සචේතනික කරපු දෙයට විතරක් වග කියලා අචේතනික දේවල් ගැන සර්වඥාන්සිය හෝ සාධනවත්ලා සැලෙන්නේ විච්ච දෙයට මෙන්න මොනවද කරන්නේ කියලා. අපිට කියනවා නිකන් ඔය භූතය ගැන කතා කරනකොට මේ පිටි අතුල් දෙකේ මයිල් එන්නේ නැතුළු. මේ යනකොට හැප්පිලා මැරෙනවලු භූතය බර ගන්නක් ඒ මැරෙන භූතය නිසා මයිල් එනේනවා ගෙවෙනවලු. අතපය විසිකර කර යනවා. ඉතින් කොච්චර දහස් ගණන් භූතය මැරෙනවා. ඔය කියන තරමට ඉතින් ඔක්කොම අපි ගණන් ගන්නවා අනේ අම්මේ මං ඇවිදිනකොට මෙච්චර භූතයෝ මැරෙනවා මෙච්චර පණුවෝ දැරෙනවා මෙච්චර කූඹියෝ මැකෙනවායි කියලා හිතන්න පටන් ගත්තොත් උදේ ඉඳලා හැන්ද වෙනකන් සැලෙන්න පුළුවන්. බුදු ජානතිකන උඹ යන්නේ භූතයෝ මරන්න නෙවෙයි. අත යන්නේ හිතලා නෙවෙයි. ඌවට සැලෙලා වැඩක් නැහැ. ඒ නිසා ඒක හරියට ඉර දැනගෙන මෙච්චරක් සචේතනිකයි මෙච්චරක් අචේතනිකයි නැත්තම් අපි කියන එකට සසංකාරික අසංස්කාරික කියලා අභිධර්ම බෙදන්නේ. ඉතින් අසංස්කාරික සසංස්කාර ભેදේ බෙදනවා කියන එක ලේසිත් නෑ. හුස්ම ගන්නකොට බලන්න හුඟක් වෙලාට සැකයි හුස්ම ගන්නවද ගන්නේනවද කියලා. මට හුස්ම නොගන ගැනෙන්න තමයි ඕන වෙන්නේ. නමුත් ගන්නවදෝ කියලා සැක හිතෙනවා. මේ දේ මම කරාද මට උනාද? ඔය මට මතකයි මේ චිත්‍රපටිය මතක නෑ. ඒ ජෝබි වික්‍රම ගිහිලා ගල්වැඩියක් ආවට ගිහිලා පුපුරලා උගේ එහා කන කැඩිලාගේ චිත්‍රපටිය තියෙනවා මට මතක නැහැ. ඉතින් පොඩි එකේ මාමෙන් අහන ඇයි මාමෙන් ඔබ දැනගෙන ගිය ගල් වෙඩිය පුපුරන තැන කියලා. ගියා නෙවෙයි පුතේ ග්‍රහය අරන් ගියයි කියලා කිව්වා. ඒක තමයි අපේ ජීවිතවල වෙන හුඟක් වැඩ කරනව නෙවෙයි කෙරෙනවා. අපි ඒවටත් අපේ මල්ලේ දාගන්න. කරණෙව්වත් මල්ලේ දාගන්න. මොකද ඒක සතිය නෙවෙයි කියලා තියෙන්නේ. දැන් ඔය ක්‍රිකට් ගහනකොට අම්පයර්ස්ලා දෙන්න තීන්දුව කරනවානේ. මෙයා පාස් අවුට් එකක් හරි මේ කියලා. ඉතින් එතකොට කරන්නේ අනිත් පැත්තේ කට්ටිය අපීල් කරනවා. නෑ නෑ වැරදි වැරදි ඔයා බයස් හරිනු කියලා. ඒක දැන් කරන්නේ මොකද්ද? වීඩියෝ කැමරාවක් අත්දේ. වීඩියෝ කැමරාවේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලනකොට හියුමන් එරර් එක නෑ නේකේ. ජජ් කෙනෙක් නෑ. ඒක කවුරුත් පිළිගන්නවා. මේ සතිය කියන්නේ වීඩියෝ ක්ලිප් එක තමයි. වැඩේ කරනකොට පිටිපස්සේ නිතරම වීඩියෝ වෙන්න අරින්න ඒලියන් view එකක්. ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් ආවොත් ඇක්ෂන් ක්ලිප් එක අරගෙන බලන්න පුළුවන් ඒක අවුට් එකක්ද නැද්ද කියලා. සතිය නැති මනුස්සයට වීඩියෝ ක්ලිප් එකක් නැහැ. ඒ මනුස්සයට ජජ් කියන දේ අහන්න සිද්ධ වෙනවා. සතිමත් වෙනවා කියලා කියන්නේ හැම අපි කරන හැම වැඩක්ම පිට කෙනෙක් පිට කෙනෙක් බල කරන විදිහට වගේ පේන්න පටන් ගන්නවා. සතිය තියෙන එක නඩේ නිසා මෙයා ඇවිල්ලා කියනවා උඹ ඇතින් වැරද්දක් සිද්ධ වුණා කියලා කියනවා. අනේ සමාවෙන්න. එයාට බලන්න පුළුවන් පිටිපස්සට ගිහිල්ලා සතිය හිටියානම් මම ඒ වෙලාවේ මොන චේතනාවෙන්ද හිටියේ ඇත්තට මම එහෙම හිතලා කරාද මම ඇති වුණාද හිතලා කෙරුවනම් අපි දන්නවා ඉතින් ඒකට දඬුවම් වෙන්න වෙනවා උනා නම් මෙයා හිතලා තියෙන හිතලා කෙරුවයි කියලා ගිහිලා කියනවානේ මට සමා වෙන්න මට Taman දන්නවා ඒ සමාජ ධර්මයක් වශයෙන් යාගේ සමාව ගත්තද මට මේක කරන්න දෙයක් නැහැ මේක වෙච්ච දෙයක් මානේ ඒ ඒ වාසිය තියෙන භාවනා කරන කෙනාට පමණයි ඒක නිසා උනාද කෙරුවද කියන එක ඇක්ටිව් ඇන් පැසිව් කියලා කියන්නේ බලනවද, පේනවද කියන එක, අහනවද, ඇහෙනවද කියන එක, කරනවද, කෙරෙනවද කියන එක, හිතනවද, හිතෙනවද කියන එක මොන්නම තාලකින්වත් තෝරන්න බෑ. ඒ වෙලාවේ සතියෙන් හිටියනම්. ඉතින් ඒකෙදී ඔක්කොම පව් කියලා හිතාගෙන අපි හරියට සැලෙනවා අපි හරියට මේ ආත්ම ආත්ම වද දෙන චින්තනයක අපි ජීවත් වෙනවා හරියට Taman ගැන කිසිම අනුකම්පාවක් එතක් නැහැ. මරන්න කණ්ඩ හිතාගෙන තමයි Taman එක ජීවත් වෙන්නේ. අනේ මමයක් හිතලා කරන දෙයක් නෙමෙයි ගියා නෙමෙයි ග්‍රහය අරන් ගියා වෙලාවයි. ග්‍රහය අරන් ගියාට මොකද අපි ඒකත් දාගන්නේ කෙරුවයි කියලා හිතන්නේ. ඒක හරි අමාරුයි. ඉතින් සරුවචනාංශේ කියනවා මේ මිනිස්සුනේ තියෙන දුක් ඇති. මේ හිතාගෙන දාගන්න දුකක් දාගත්තට පස්සේ මේක අදින්න බෑ. ඊට පස්සේ වහ කණ්ඩ හිතනවා මේ දුකක් වෙනවා. සාමාන්‍ය හිතෙන කරලා කරන දුක එච්චර බරපතල නෑ මේ ළඟදී අපේ ওই සෞඛ්‍ය ඇමතිවරයෙක් කියලා තිබුණා ඇත්තටම සාමාන්‍ය ලෝකයේ මේ මිනිස්යන්ගේ ඇති වෙන ලෙඩ වලට වෛද්‍ය පහසුකම් හොඳටම ඇති. මේ මිනිස්සු මූලිකවම ලෙඩක් හඳුනගෙන අද්භේතික කරගන්නවා. එහෙනම් මේ හැම එකටම ස්පිතාලට යන්න පටන් ගත්තොත් පුංචි අද්භේතකට ස්පෙෂලිස්ට්ලා යන්න පටන් අරගත්තොත් සල්ලි තියෙන කමට ස්පිතාලේ කොච්චර හැදුවත් නැහැ. ඒ gederin සනීප කරගන්න පුළුවන් අත්බෙහෙත් වල මේ මනුස්සයා කරගන්නවා නම් සල්ලි දුන්න වට ස්පෙෂලිස්ට් බුක් කරන්න යන්නේ ඒක ස්පෙෂලිස්ට්ලාට පුළුවන් බරපතල දෙයක සනීප කරන්න. මේ කෙනා සීරටම කොයි එකට සල්ලි තියෙනවා. ස්පෙෂලිස්ට් බුක් කරන්න. ඒතකොට ඉන්නේ මේ මනුස්සයාගේ ශක්තිය, මනුස්සයාගේ හැකියාව නිකන් සල්ලි දෙන මිනිසුන් අතර නිකන් බෙදලා යනවා නියම ලෙඩාට යන්නේ. ඒ වගේ තමයි සත්‍යයෙන් ගත කරනවා කොයි දේද අපි හිතලා කරන දේ කොයි දේද කෙරෙන දේ කියලා ඉස්සලා ඉස්සලා අපිට අහන්න වෙනවා පිටගෙන පහු වෙනකොට තේරෙනවා එහෙම දෙයක් නැහැ. සතියට වැඩි බාර දෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට සතිය නැත්නම් වීඩියෝ කැමරා එකක් දාලා තියාගන්න. මේ නික ෆිල්ම් වෙන්න අරින්න. තමන් කරන හැම එකක්ම තමන්ගේම සතියට ලක් කරගෙන ගියා නම් ඉතින් ඒක මේ නිවන් දැක්කේ නැතුව ලබන නිවනක් වගේ එකක් තමයි. ඒක හරිය පුදුම මේ මුළු සංසාර ගමනට සාචරයක් හම්බුනා වගේ. මුළු සංසාර ගමන්ට හැරමිටියක් හම්බුණා වගේ සතිය ඇති කළොත් ඒක මම හරි ලස්සනට ලියලා තිනවා ඔය ඥානපෝණිකාමඳුරු සතිය ඇති කෙරුවොත් ඒ සතිය කවදාකවත් තමන් අතහැරලා යන්නේ නැහැ කියලා. සද්ධාවේ එහෙම නැහැ. සද්ධා හරි චපලයි. වීර්ය හරි චපලයි. සමාධිය හරි චපලයි. ප්‍රඥාව හරි චපලයි. සතිය විතරයි රිලයබල් මිනිස්සයා ඇති කෙරුවොත් එයා අර වගේ හිත පිට ගියත් පිට ගියා කියලා හරි මතක් කරගන්නවා. නිසා සතිය දුර ගමනක් යන්න හොඳ සහචරේ. නමුත් අපේ සිංහල බුද්ධ ආගමේ සතිය කියලා අවුරුදු 1000කට විතර ඉස්සලා. ඊට පස්සේ බුද්ධ ආගම කියන්නේ මේ දවුල් ගැහිලි බෙර ගැහිලි ගෙජ්ජි හෙල්ලිලි බවට පත් වෙලා තියෙනවා. ඉස්සර තිබිලා තියෙන ස්වර්ණමය යුගයේදී අනුරාධපුර යුගයේදී හැම කෙනාම සතියෙන් ගත කරන්න උත්සාහ කරනවා. ඒකට ආගමක් නෙමෙයි තිබිලා තියෙන ධර්මයක්. දැන් ඒක ඉතින් අර මේ කාලේ වැලිසලාවට යට වෙලා ආගමක් බවට පත් වෙලා සතිය හෝ අප්‍රමාදය කියන එක අද බුද්ධ ආගමේ අංගයක් නෙවෙන බාටපත් වෙලා. අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒක නැවතත් නිසි තැනටපත් කරලා ආය ධර්මයට මතු කරලා දෙන්න හදන ගතිය ඒ නිසා අපි පුද්ගලික වැඩ තමයි කරන්නේ. නමුත් ඒක සාසනයට කරන ලොකු සේවයක් මේක. හොඳයි අපි එහෙනම් මේ පුරුද්ද දවසේ වැඩ කටයුතු સમાપ્ત කිරීමක් වශයෙන් එත්තාවතා ආදී ගාථා සජ්ජහනාවට පෙළඹෙමු.